ලෝකෝත්තර සිත් පිළිබඳව පත්‍රිකාවක් මොන දුන්නේ. එතකොට අපි මේ එක්කෙනෙකුට දේශනා හයක් පමණ කරලා තියෙනවා. මේ වෙනකොට ලෞකික සිත් 81ම අපි කතා කරලා තියෙනවා. ඒ සියල්ල අපි ගිය සතියේ වෙනකොට ගිය මාසයේදී අවසන් කරලා ලෞකික සිත් සියල්ල කාමාවචර සිත් 54ක් හා මහාන්තක සිත් 27ක් ඇතුළු මේ ලෞකික සිත් 81 අද අපි කතා කරන්න තියෙන්නේ ලෝකෝත්තර සිත් පිළිබඳව. ඉතින් අපේ ජීවිතේට තවම සමීප හා වැදගත් සිත් කොටසක්. ඒ වගේම අපි මේ සංසාර ගමනේදී කිසිම කලක උඩවාගන්න නැති ඒකාන්තයෙන් අපේ බලාපොරොත්තුව ඒ ලෝකෝත්තර සිත් උපදවා ගැනීමට ඉතින් අපි මෙතෙක් කිසිම කලක මෙම සිත් උපදවාගෙන නැහැ. ඉතින් මේක පෙර කතා කරපු සිත් අපි මේ ජීවිතේ නැතත් භවයේ කුමන හරි දවසක ඒ සිත් අපි උපදවාගෙන ඒ ඒ භූමිය වල ඉපදෙලා තියෙනවා. නමුත් මේ සිත් කිසි කලක ඉපදෙලා නැහැ. ඉතින් ලෝකෝත්තර සිත් පිළිබඳව කතාව හා ලෝකෝත්තර ප්‍රතිපදාව කියන එක කාරණා දෙකක්. නමුත් අපි මේකට යම් ප්‍රමාණයක් එහි සාරය එකතු කරමින් ලෝකෝත්තර සිත් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන් අපි මේ අභිධර්ම පාඨමාලාවේදී චිත්තකාණ්ඩය සිද්ධ කරන නිසා මේ සිත් පිළිබඳව තමයි අවධානයක් යොමු කරන්නේ. එතකොට මේ ලෝකෝත්තර සිත් අද අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ලෝකෝත්තර සිත් වලින් පස්සේ චිත්තකාණ්ඩය අපිට මේ සතිය අවසන් කරලා ඊළඟ මාසයේදී චෛතසික සිතුවිලි චෛතසික කාණ්ඩය අපිට පටන් ගන්න පුළුවන් අලුත් මාතෘකාවක් හැටියට. එතකොට මේ ලෝකෝත්තර සිත් පිළිබඳව අපි කතා කරන්න යනකොට ලෝකෝත්තර කියන්නේ මොන අර්ථයෙන්ද ඊට පස්සේ ඒ වගේ ස්වභාවය මොකක්ද මේ සඳහා අපිට මේ ලෝකෝත්තර සිත් උපදවා ගන්න මූලික පසුබිම මොකක්ද කියන එකත් අපි මේ දේශනා ආරම්භයේදී කතා කරන්න වෙනවා. එතකොට අපිට පටිසම්භිදා මග්ගයේ තියෙන ලෝකෝත්තර කතා කියලා කොටසක්. ලෝකෝත්තර කතා. එතකොට ඒකේ මාතෘකා කරනවා කතමේ ධර්මා ලෝකෝත්තර මොනවද ලෝකෝත්තර ධර්මයෝ කියලා කියනවා. කේනම් තේන ලෝකෝත්තර. මොන අර්ථයෙන්ද ලෝකෝත්තර කියලා කියන්නේ? මොන අර්ථයෙන්ද ලෝකෝත්තර කියන්නේ කියන අදහසට ඒ ධර්මයේ පිටකේ සඳහන් වෙන්නේ ලෝකං තරන්තිති ලෝකෝත්තර. ලෝකෙන් එතරන එතර කරවන අර්ථයෙන් ලෝකෝත්තර කියලා කියනවා. ඒ වගේම ලෝකාය උත්තර තීති ලෝකෝත්තර. ලෝකයෙන් උත්තර ලෝකයෙන් උදුරලා එතන කරවන අර්ථය ලෝකෝත්තර කියලා කියනවා. එතකොට මේ පත්‍රිකාවේ සඳහන් වෙන තණ්හා දිට්ටි වශයෙන් තදින් අල්වා ගන්නා ලද පංච උපාදාන ස්කන්ධ සංඛ්‍යාත ලෝකය අපි ලෝකය කියලා කිව්වේ මොකක්ද? පංච උපාදානස්කන්ධ ලෝකය. එතකොට අපි මේ ධර්මය අහලා තියෙන අය දන්නවා එක් ආකාරයකින් ලෝකය කියලා කියනවා. ආකාර දෙකකින් ලෝකය කියලා කියනවා. ආකාර තුනකින් ලෝකය කියනවා කියලා මෙහෙම ධර්මයේ විග්‍රහයක් තියෙනවා. එතකොට එක් ආකාරයකින් ලෝකය කොහොමද හඳුන්වන්නේ? සබ්බේ සත්තා ආහාරට්ටිකා කියලා හඳුන්වනවා. සියලු සත්වයෝ ආහාරයෙන් යැපේ කියලා කිව්වොත් මේ මුළු ලෝකයම ගැන එක වචනයකින් පදපෙළකින් කිව්වා වෙනවා. වචන දෙකකින් දෙආකාරයෙන් ලෝකය ගැන කොහොමද කියන්නේ? දේ නාමකින් නාමංච රූපංච නාමයයි රූපයයි කියලා යමක් තියෙනවා. ඒත් මේ මුළු ලෝකයම ගැන කිව්වා වෙනවා. එතකොට මේ විදිහට මේ ලෝකයේ පිළිබඳව ආකාර තුනකි. තිස්සෝ වේදනා. මේ මේ ආකාරයට මේ පින්තුන් අහලා ඇතේක 10 දක්වා න්‍යායන් වලින් මේ ලෝකය පිළිබඳව විස්තර කරනවා. ඒ අතර එකක් තමයි මේ පංච උපාදානස්කන්ධ ලෝකය කියන්නේ. ලෝකය කියලා කියන්නේ මොකද්ද? මේ පංච උපාදාන ස්කන්ධය තමයි ලෝකය කියලා කියන්නේ. ඇයි මේ පංච උපාදාන ස්කන්ධයට ලෝකය කියන්නේ? අපි ලෝකය කියලා අදහස් කරගෙන ඉන්නේ මේ සත්‍යෝ පුද්ගලයෝ ගෙවල් දරවල් යාන වාහන ආදී මේ රට රටවල් හා සම්බන්ධ වෙච්චි මේ සියල්ලම එකතු කරලා ගත්තහම මේ ලෝකය කියලා කියන්නේ. කියලා අපි අදහස් කරගෙන ඉන්නේ ලෝකය කියලා. ඒක තමයි අපේ සම්මුති විවහාරය. නමුත් පරමාර්ථ වශයෙන් ගත්තාම ඒ කොමන කොමනෝ සත්ව ලෝකයක් ගත්තා. කොයි කොයි භූමියක් ගත්තා. සවිඥානික අවිඥාන මන කියන මන නැති කොමන ධර්මයක් ගත්තා. ඒ හැම තැනකම සත්‍ය වශයෙන් තියෙනවාද මෙන්න මේ ආකාර පහකින් කියනවනම් පංච උපාදානස්කන්ධය එහෙම නැත්නම් 12 ආයතන 18 ධාතුවක් නාම රූප දෙකක් එහෙම නැත්නම් ආහාර සතරක් කියලා මේ විදිහට අපිට මේ අපි සත්පුරුෂල භාවයේ සලකන තැන තියෙන ඇත්ත තමයි මේ ධර්මීය ලෝකය කියලා කියන්නේ. එතකොට මේ ස්කන්ධ පහ තණ්හා වශයෙන්, ditthi වශයෙන්, තදින් අල්ලාගෙන කටයුතු කරන එකට අපි ලෝකය කියලා කියනවා. ඒක කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා කොටස් තුනකට බෙදලා. එතකොට ඒ පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා කියන්නේ දැන් අපි මිනිස්සේ සත්වයේ කියලා අදහස් කරගෙන ඉන්න තැන තියෙන්නේ ස්කන්ධ පහක්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ ඒ ස්කන්ධ පහ තමයි කුමන සත්‍යයේ කුල කාමාවචර රූපාවචර අරූපාවචර કોઈ භූමියක කුමන සත්‍යයක් ගත්තා අපි කියමුකෝ අපිට ඇහැට පේන්නේ නැති තා කුඩා වූ සත්‍යයක් ගැන සැලකුවොත් මේ ස්කන්ධ පහෙන් තොර සත්‍යයක් හෝ පුද්ගලයෙක් පණවන්න පුළුවන්. නැහැ. ඉතින් ඒ නිසා අපි සත්ව පුද්ගල භාවයෙන් සැලකන තැන නුවණින් කෙනෙක් විමසලා බැලුවොත් එයාට හම්බෙන්නේ ස්කන්ධ පහ ආයතන ටික ධාතු ටික වගේ මෙන්න මේ වගේ ධර්ම ටික. ඒ නිසා තමයි මේ ලෝකය කියලා කිව්වේ ඒ විදිහට. තව අදහසක් කියන ලුච්ඡති අලුච්ඡති ලෝකෝ කියලා. කැඩෙන බිඳෙන අර්ථයෙන් ලෝකය කියලා කියනවා. ඒ කියන්නේ හැම මොහොතෙම අපි තණ්හාවෙන්, දිට්ඨියෙන් අල්ලාගෙන තියෙන හැම එකක්ම විනාශ වෙනවා, විපරිණාමයටපත් වෙනවා, අනිත්‍යභාවයටපත් වෙනවා. ඒ විදිහට ඉපදීම, විදීම ස්වභාවයෙන් යුක්ත නිසා යම් ධර්මයක්. ඒවට ලෝකය කියලා කියනවා. එතකොට මේ ලෝකය ඇතුලේ මේ කාම රූප, කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක තුල අනිත්‍ය නොවන විපරිණාමයටපත් නොවන කිසිම දෙයක් නැහැ. ඒ නිසා යමක් අනිත්‍යයිද දුකයිද විපරිණාම ස්වභාවයෙන් යුක්තයිද මේ සියල්ලටම එකට කැටි කරලා ලෝකය කියලා කියනවා. එතකොට මේ ලෝකය පවතින්නේ කෙලෙස් මත, තණ්හා, දිට්ඨි වශයෙන් අල්ලගන්නා කෙලෙස් මත තමයි අපි ලෝකේ සැරිසරන්නේ. එතකොට මේ කෙලස් ටික යම් කිසි කෙනෙක් සහමුලින්ම නැසලා දැනගන්න ඔහු මේ කියන ලෝකෙන් එතර වෙනවා මිදෙනවා ඒ නිසා යම් ධර්ම ටිකකට පුළුවන් නම් අන්න අර මේ ලෝකයේ පවත්වන ලෝකයේ උපද්දවන ලෝකයේ අල්ලා අන්න ඒ කෙලස් ටික නැසලා දාන්න අන්න ඒ ධර්ම වලට අපි ලෝකෝත්තර කියලා කියනවා. ඒ වගේම යම් ධර්ම කොටාසයකට පුළුවන්කමක් තියෙනවා ලෝකයට අයිති නැති ඒ කියන්නේ කැඩෙන බිඳෙන අනිත්‍ය නොවන යම් ධර්මයක් උපදවා ගන්න හෝ අරමුණු කරන්න අන්න ඒ අරමුණු කරන ධර්මයන්ටත් ලෝකෝත්තර කියලා කියනවා. එතකොට අනිත්‍ය නොවන දුක් නොවන ආත්ම නොවන කැඩෙන බිඳෙන ඒ වගේම ඉපදීම ජරාව මරණය ශෝක පරිදේව දුක් දුම්නස් නැති එකම ධර්මය මොකද්ද මොකද්ද නිර්වාණය නිවන. එතකොට නිවන. එතකොට ඒ කියන නිර්වාණයට යම් ධර්ම ටිකක් අමුණවනවා නම් හෝ ඒ නිවන යම් ධර්මයන්ගෙන් අරමුණු වෙනවා නම් ඒවට අපි ලෝකෝත්තර කියලා කියනවා. එතකොට මේ ලෝකෝත්තර ධර්ම කතා කරනකොට අපිට කතා නොකරම බැරි කතාවක් තමයි පාරමිතා කියන දේවල්. අපි දන්නවා අපි කුමන දෙයක් කරත් ඒකට අපි හැකියාවක් සුදුසුකමක් ඕන. අපි රක්ෂාව කරන්න කියලත් එහෙම නැත්නම් මොනවා හරි ශිල්පයක් කරන්න කියලත් ඒකට සුදුසුකමක් ඕන. ඒ වගේ තමයි මේ ලෝකෝත්තර ධර්ම මාර්ගඵල උපදවා ගන්නත් අපි තුල සුදුසුකම් ටිකක් සපුරා ගන්න ඕන. ඒ සුදුසුකම් අපි ගාව තිබුණොත් තමයි ඒ සුදුසුකම් අපි දියුණු කරගෙන හිටියොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ ලෝකෝත්තර ධර්මයට පැමිණෙන්න. ඒ නිසා තමයි බුදු කෙනෙකුට සිද්ධ වෙන්නේ මාර්ගඵල ලබන්න හේතු සම්පත්තිය අය හොය හොයා යන්න උනා. සමහරට බොහෝ පිරිසක් හිටියා. එතන මාර්ගඵල ලබන අය නැත්නම් එක පුද්ගලයෙක් ඉන්නවා නම් ඉතා දුර ඈතක හෝ ඒ පුද්ගලයා හොයාගෙන යනවා අර සියල්ලම ගැන හිතන්නේ නැතු. ඇයි? මේ සියල්ල ගැන මේ සුදුසුකම නැහැ. ඒ නිසා. ඒ නිසා අපි ගාව සුදුසුකම් තිබුණොත් තමයි බුදු කෙනෙකුට වුණත් ඒ ධර්මයේ දේශනා කරලා අපිව සෝවාන් සකදාගාමි ආදී මාර්ග ඵලවලට පමුණුවන්න පුළුවන්. ඒ නිසා මොනවද ඒ සුදුසුකම්? මොනවද ඒ? පාරමිතා, පාරමිතා. එතකොට ඇතැම් අයට මගෙන් අහන ප්‍රශ්නයක් තමයි සමහර අය ස්වාමීන් වහන්සේ නිවන් දකින්න පාරමිතා ඕනේ. පාරමිතා නැතුව නිවන් දකින්න බැරිද? අපිට මේ ලැබුණු මේ අවස්ථාවේ මේ ක්ෂණ සම්පත්තියේ මේ වටිනා ධර්මයක් ලැබුණු වෙලාවේ අපි පාරමිතා සම්පූර්ණ කරමින් ඉඳ හරියනවා. මේ දිවිහිමින් උත්සාහ කළ යුතුයි නේද කියලා වගේ මෙන්න මේ වගේ සමහර අය අදහස් ප්‍රකාශ කරනවා. ඇයි එහෙම එහෙම සිතුවිලි උපදින්නේ? පාරමිතා ධර්මයන් පිළිබඳව නොදන්නාකම ඒ නිසා මේ පාරමිතා වලට කියනවා තව නමක් බෝධිකාරක ධර්මයක් බෝධිකාරක ධර්මයක් සම්මා සම්බෝධිය පච්චේක බෝධිය හා අරහත් බෝධිය කියන අපි කෙටියෙන් බුදු පසේ බුදු මහරහත් කියන ඒ ඒ ඔය තුන්තරා බෝධිය කුමන හෝ බෝධියකට පැමිණෙන්න නම් මේ බෝධි කාරක ධර්මයන් අපි පරිපූර්ණ කරන්න ඕනේ. ඒ බෝධි කාරක ධර්මයන් තමයි මේ පාරමිතා කියලා කියන්නේ. එතකොට අපි ඇත්තටම අමාරු කොටස තමයි ලෝකෝත්තර මාර්ග ඵල උපදවා ගන්න එක නෙවෙයි. මෙන්න මේ පාරමිතා සම්පූර්ණ කරන එක. ඉතින් ඒ නිසා අපි ඒ නිවන් දක්න වැඩපිළිවෙලේ ආරම්භයේ ඉඳන් අවසානයේ දක්වා ඒ ආරම්භතා ආරම්භිකා පුරුදු කරන වැඩපිළිවෙලේ නිරතේ. එතකොට පාරමිතා පිළිබඳව හඳුන්වනවා මෙන්න මෙහෙම ධර්මයේ සඳහන් වෙනවා. තණ්හා මාන දිට්ඨි අනුපාත. කරුණ උපාය කෝසල පරිග්‍රහිතා දානාදයෝ ගුණා පාරමිතා කරුණෝපාය කෝස් තණ්හාමාන දිට්ඨි අනුපාත. ඒ කියන්නේ තණ්හාව, මාන්නය, දිට්ඨිය කියන මේ කෙලෙස් වලට නොබැඳෙන. ඒවා දුරු කර කරුණෝපාය කෝසල්. ඒ කියන්නේ ඒ තැනට සුදුසු නුවණින් යුක්තව තැනට සුදුසු නුවණින් යුක්තව යම් කිසි කෙනෙක් මෙන්න මේ දාන සීල නෙක්ඛම්මාදී මේ ගුණ ධර්ම පුරනවා අන්න ඒවට පාරමිතා කියලා කියනවා. එතකොට අපි දන්නවා පාරමිතා කියලා කියනවාද 10ක් තියෙනවා. දානං සීලං ච නෙක්ඛම්ම පඤ්ඤා වීර්යේන පංචම. දානය සීලය නෙක්ඛම්මය ප්‍රඥාව වීර්යය කන්ති සච්චම දිට්ඨානං මෙත්තු පෙක්ඛා ඉමේ දස කන්ති සච්චම දිට්ඨාන ඒ කියන්නේ කන්ති කියන්නේ ඉවසීම සත්‍ය කියන්නේ සත්‍ය අදිෂ්ඨානය කන්ති සච්චම අදිෂ්ඨාන අදිෂ්ඨානය මෛත්‍රිය උපේක්ෂාව කියන ඔය පාරමිතා එතකොට මේවා සත්‍යය තුළ ඇතිවෙන ಗುಣධර්ම ටික මේ ಗುಣධර්ම ටික තමයි අපි පුරුදු කරන්නේ. ඒ නිසා නිවන් දකින්න කෙනාගේ මූලික පේවර තමයි දාන. ඊට පස්සේ සිල් රැකීම පුරුදු වීම. ඊට පස්සේ නෛෂ්ක්‍රම්‍යය කියන අත්හැරීම පුරුදු කළ යුතුයි. අත්හැරීම. ඊට පස්සේ ප්‍රඥාව නුවණැති අයන් ඇසුරු කරමින් නුවණැති අයගේ කුසලයේ මොකද්ද අකුසලයේ මොකද්ද හොඳ දේ මොනවද පුරුදු කළ යුතු දේ මොනවද කියලා මේ විදිහට ඒ ප්‍රඥාව කියන එක පුරුදු කරනවා. ඒ වගේම අපි නිරන්තරේ වීරිය ඒ කියන්නේ උපන් නොපන් අකුසල ධර්මයන් දුරු කරමින් නෝපන් කුසල ධර්මයන් නිරන්තරයෙන් උපදවා ගැනීමේ වෑයම ඒ සඳහා ඡන්දය උත්සාහය කැමැත්ත ඇති කරගෙන මෙන්න මේ වීරිය කියන ගුණය අපි තුල ඇති ඊට පස්සේ කන්ති ඉවසීම. මේ ඉවසීම කියන ගුණය යම් කෙනෙක් තුල නැත්තම් කවදාවත් මේ මාර්ගඵල තියා ලෞකික මේ ධ්‍යානයක්වත් කුසලයක්වත් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඉවසීම නැති කෙනා. ඒ නිසා ඉවසීම කියන එක අපි නිරන්තරයෙන් පුරුදු කරගන්න. ඒ වගේම සත්‍යය කුමන අවස්ථාවකදී කුමන හේතුවක් නිසාවත් අපි බොරුව කියන එක පාවිච්චි නොකර සත්‍යවාදීව සත්‍ය වචනේ තමන්ගේ ඇතුළත පිටත සත්‍යවාදීව ජීවත් වීමට අපි පුරුදු කරන්නේ. ඊට පස්සේ මෛත්‍රිය. සියලු සත්‍යෝ කෙරෙහි ඇති මෙත් බව, මිත්‍රත්වය, මේකත් මේ ගමන් මඟට අත්‍යවශ්‍යද ඊළඟට උපේක්ෂාව ලෝකේ ඇලෙන දේවල් වල ගැටෙන දේවල් වල මේ දේවල් වලට අපේ හිතපත් වෙන්න නොදී මධ්‍යස්ථව හිත කොහොමද එතකොට අපේ ගිහි ජීවිතේ ගත්තාම හැම මොහොතෙම ඇලෙන ගැටෙන දේවල් ඔස්සේ තමයි අපිට ජීවත් වෙන්නේ එනිසා මේ නිවන් දකින්න අපේක්ෂා කරන කෙනා හැම වෙලාවෙම මේ දෙකට නොපැමිණ මධ්‍යස්ථ ආහාර පාන ඇඳුම් පැළඳුම් යාන වාහන මේ ඔක්කොම සඳහාද මේ ජීවිතේ ගැට ගහ ගන්න පමණයි ඒවා නිත්‍ය දේවල් හෝ අපි ඒවල් සංසාර ගමනේ අනන්‍යන දේවල් නෙවෙයි කියලා දැනලා හුදෙක් අපේ මේ ජීවිතය ජීවත් කර පමණයි කියලා මධ්‍යස්ථ අදහසින් යුක්ත අපේ ඒ ජීවිතයට අවශ්‍ය දේවල් පරිභෝග කිරීමේ උපේක්ෂාව අපි පුරුදු කරන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට මේ ಗುಣ ධර්ම ටික හොඳට හිතලා බලන්න. මේ ಗುಣ ධර්ම කෙනෙක්ගේ නැත්තම් අඩුම ගානේ විදර්ශනාවක්වත් කරන්න පුළුවන් කියලා. මේ මාර්ගඵලයක් ලබන්නා කියලා පුළුවන් තමයි. යම් හිතක මෙන්න මේ ධර්ම දියුණු වෙලා දියුණු වෙලා තියෙනවා ඔහුට බුදු කෙනෙක් හමු වේ ධර්ම ශ්‍රවණය කරනකොටම ඒ ධර්මයේ තියෙන යථාර්ථය ඇත්ත අවබෝධ කරගන්න පුළුවන්. දැන් අද බොහෝ දෙනාට ඇයි මේ ධර්මයට එන්න බැරි? ඇයි මේ ධර්මය අවබෝධ වෙන්නේ නැත්තේ? ඇයි මේ ධර්මයේ වටිනාකම තේරෙන්නේ නැත්තේ? ඔහු තුල ප්‍රඥාව වැඩිලා නැහැ. ඔහු තුළ අත්හැරීමේ ගුණය වැඩිලා නැහැ. ඔහු තුළ සීලයේ තියෙන ගුණධර්මයේ වැඩිලා නැහැ. ඔහු තුළ අර කියන කාන්තිය, දාහනය, සීලය, මෛත්‍රිය, උපේක්ෂාදී ගුණ වැඩිලා නැහැ. ඒ නිසා තමයි ඔහුට මේ හැමදාම දුක් හමුවන මේ ලෝකයේ අතහැරෙන්නේ නැත්තේ. අතහරින්න හිතෙන්නේ නැත්තේ. එනිසා මේ පාරමී පුරනකොට විශේෂයෙන් දැනගත යුතු කොටස් ටිකක් තියෙනවා. මම මේ පාරමිතා ගැන කතා කරන්නේ නමුත් මේ ධර්මයේ අට කතාවල එහෙම සඳහන් වෙන වටිනා කරුණු ටිකක් තියෙනවා. ඒක විතරක් අද මේ අවස්ථාවේ කියන්න බලාපොරොත්තු වෙනවා. පාරමිතා පුරනකොට ධර්මයේ සඳහන් වෙනවා බුද්ධ භූමි හතර කියලා ධර්මතා හතරක්. ඒ කියන්නේ ලෞතර බුදු වෙන හෝ පසේ බුදු වෙන හෝ රහත් ඵලයට පැමිණෙන්න භූමිය මොකක්ද කියලා. එතකොට භූමි හතරක් වෙනවා. උත්සාහය, උම්මංගය, අවත්තානි, හිතචර්යාව කියලා. උත්සාහය කියලා කියන්නේ නිවන් දකින කෙනා නිරන්තරයෙන් නොපසුබට උත්සාහයෙන් යුක්තව කටයුතු එතකොට මේ පාරමී පුරා ගන්න ඒ උත්සාහය නැතුව කවදාවත්ම සිද්ධ කරන්න බෑ. ඒක අපිට ඉබේ ඇති වෙන ධර්ම නෙවෙයි. මේ දාන, සීලාදී මේ පාරමිතා උත්සාහයෙන් පුරවා ගන්න ඕන දේවල්. දැන් අපි කියමු මේ කන්තිය කියලා උදාහරණයක් ඉවසීම. මේ ඉවසීම කියන ගුණේ අපි පුරුදු කර යුතු එකක්. ඒක උත්සාහයෙන් පුරුදු කරන්න ඕනේ. දැන් කෙනෙක් බණිනකොට, දොස් කියනකොට අපි හැම වෙලාවෙම ඒ අහසි ගැටේ ගැටෙන්න තමයි පුරුදු කරලා තියෙන්නේ. නමුත් මේකේ නොගැටී ඉන්න බණින කෙනාට විරුද්ධව කටයුතු නොකර මනස අර සාන්තිය තුල පවත්වා ගන්න තමන් තුළ මොනතරම් උත්සාහයක් අවශ්‍යද? එතකොට අපිට බොරුවක් කියන්න එන අවස්ථාවේ මේක පිට නොකර ඉඳීමට නම් මොනතරම් උත්සාහයක් අවශ්‍යද? ඒ වගේම සීලේ කැඩෙන වෙලාවේ ඒක නොකඩයි. පරස වචන කීම, කේලම් කීම, හිස් වචන කීම ආදී මේවා ආරක්ෂා කරගෙන සත්තු මරණ හොරකම් කරන කාමයේ වර්ධව හැසිරෙන මේ වගේ මිදීමට දැඩි ලෝභය, දැඩි ද්වේෂය අපේ හිත තුළට පුරු නොවි පවත්වන්න නම් ඔහු තුළ මනාව සිහියක් නුවණක් වීරියකින් උත්සාහයකින් පුරුදු කරන්න පුරුදු වෙච්ච කෙනාට ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අන්න ඒ නිසා අපි මේ ගුණ ධර්ම කරනකොට අපි තුල නිරන්තරයෙන් මේ උත්සාහය කියන ඒ හැකියාව අපි තුල නිරන්තරයෙන් කියලා. ඊළඟට තමයි උම්මංගය කියලා කියන්නේ. උම්මංගය කියලා කියන්නේ නොවරදින මඟ, නිවැරදි මාර්ගය. මිත්‍යා දෘෂ්ටියට යන්නේ නැතුව ලාභ සත්කාර ප්‍රීති ප්‍රශංසා හෝ නම්බුනාම අපේක්ෂාවකින් තොර ඒකාන්තයෙන් මම මේ දානය මේ සීලය මේ රකින්නේ ඒකාන්තයෙන් නිවන සඳහා අරහත් බෝධිය හෝ ලෝතුරා බෝධිය සඳහා පමණමයි ඒ තුළ මගේ කිසිදු අපේක්ෂාවක් බලාපොරොත්තුවක් වෙන ලෞකික බලාපොරොත්තු නැහැ කියන නිවැරදි මාර්ගයේ මොන උපාය අපි මේ පාරමී පුරනකොට විශේෂයෙන් දැනගත යුතුයි. ඊළඟ අවත්ථානය කියලා ඊළඟ කාරණය. අවත්ථානය කියලා කියන්නේ මේ පාරමී පුරනකොට කොතෙකුත් බාධක පැමිණියක් ඒ හැම බාධක බිඳගෙන ඉදිරියට යෑමේ හැකියාව. සියලු බාධක බිඳගෙන ඒ සියලු බාධක වලට අපි අසු නොවි ඉදිරියට හැකියාවට කියන මොකද්ද? අවත්තානේ කියලා. මේ හැකියාව කෙනෙක් තුල නැත්තම් කවදාවත් ඔබට පුළුවන් කමක් නැහැ. මේ පාරමී පුරාගෙන. ඉතින් ඔබ අහල බෝසත් චරිත පිටුරන. ඒ වගේ මේ තමන්ගේ ජීවිතය ගැන ඒ බෝසතාණන් වහන්සේලා හිතුවේ නැහැ. වහන්සේලා හැම වෙලාවම අන් අයට උදව් උපකාර කිරීමේ පරම අභිලාෂයෙන් යුක්තව ඒ සඳහා කුමන බාධාවක් පැමිණියත් කුමන ගැටක් පැමිණියත් කොරත් මොනතරම් නිന്ദා අමාස ආර්ථික අපහසුතාවයන් ලෙඩ දුක් කොයි දේ පැමිණියත් තමන් මේ සීලය පිළිගන්නේ නැහැ මේ නයිස්කාමී කියන ගුණය අත්හරින්නේ නැහැ. සත්‍ය බව අදිස්ථානය මම කවදාවත් මේවා දුර්වල කරගන්නේ නැහැ කියන අන්නේ හැකියාව Taman තුළ තියෙනවා. ඒකට කියනවා මොකද්ද? අවත්ථානයේ කියලා. ඒ කියන්නේ කොතෙක් බාධක පැමිණියත් තමන් ඉදිරියට යෑමේ හැකියාව. ඊට පස්සේ තමයි හිත චර්යාව කියලා කියන්නේ. හිතචරියාව කියලා කියන්නේ ඒ අපි මේ කාර්මී කොනන්න යනකොට පුද්ගලයන් දිහා නොබලා මේ මගේ හතුරා මේ මගේ මිතුරා මේ මගේ ඥාතියා එහෙම සැලකන්නේ නැතුව පුද්ගල ભેද නොතකා සියලු දෙනා කෙරෙහි සමාන සිත් ඇතුව සාහිතයිසි ඇතුව මේ පාරමී පුරණ එක අපි කරන්නේ ඇයි එහෙම කිව්වේ මේ පාරමී සම්පූර්ණ වෙන්න පින්වතුනි අන් අයට උපකාර කිරීම. දැන් තමන්ට මෛත්‍රිය කරගැනීමෙන් නෙවෙයි මෛත්‍රිය දියුනේ. අන් අයට මෛත්‍රිය කිරීම. තමන් තමන්ගේ දේවල් අල්ලගෙන බදාගෙන ඉන්නකොට නෙවෙයි අනිත් අය උදෙසා අත්හැරීම කරනකොට ඒ අනිත් අය උදෙසා මොන මොන හරි දේවල් පූජා කරනකොට මේ වෙලාවට තමයි අපිට පාරමී පුරන්නේ. එතකොට අපි ඉවසීම කියන එක අන්න ඒ උදෙසා ඉවසීම කරන්නේ. ඒ වගේ අන්න ඒ විදිහට අපි මේ මොනවා හරි දෙයක් අපි පරිත්‍යාග කරනකොට ඉල්ලන්නේ කවුද? ඇයි ඉල්ලන්නේ? මොකටද ඉල්ලන්නේ කියලා බලන්නේ නැහැ. ඒව හොයන්නේ නැහැ. කුමක්ද ඉල්ලුවේ? ඒ දේ අපිට දීමට හැකියාව තියෙනවා නම් ඒ සියල්ල දෙනවා. හැබැයි බෝසත් චින්තාව නම් හැබැයි ඉල්ලන්නේ මොකක්ද සියල්ල දෙනවා යමෙක් ඇස් දෙක ඉල්ලුවද යමෙක් සිරස ඉල්ලුවද යමෙක් තමගේ ජීවිතේම ඉල්ලනවා නම් මස් පිණිස ඒ හිතේ කිසිදු දෝෂයක් කාටවත් නැතුව ජීවිතේ වුණත් තිරිසන් සතෙකුට වුණත් මස් පිණිස දීමේ පරම අභිලාෂය හා ඒ ත්‍යාග ගුණය බෝසත් චරිත තුළ තියෙනවා ඒ වගේ අපේ මේ නිවන් දැකීමේ වැඩ පිළිවෙල තුළ අපි ඒ වගේ යම් යම් මට්ටම් වලින් මේවා පුරු කර යුතුයි. ඉතින් අපි හොයාගෙන ගිහිල්ලා දානාදී ආර්මී පුරිය යුතු කොට කෙනෙක් අපි ළඟට ඇවිල්ලා යමක් ඉල්ලනවා නම් ඉතින් ඒකල්දී අපි කෙසේනම් නොදී මේ තමන්ට පාරමී පුරා ගන්න කල්යාණ මිත්‍රෙක් ළඟට ඇවිල්ලා නේද කියලා ඉතාම සතුටටපත් වෙලා සකසා ඒ ඉල්ලීම සිද්ධ කරනවා. අන්න ඒ වගේ හිතචර්යාව කියන එක විශේෂයෙන් මේ පාරමී පුරා ගන්න බලපාන. නැත්නම් මේ පාරමී පුරන්න යනකොට අපි තුළ අර පුද්ගලයන් අරමුණු වෙලා, පුද්ගල මට්ටම් අරමුණු වෙලා අපි තුළ කෙලෙස් මාන්නේ කොහෙද එක්ක දෙවිය ඇති වෙනවා, එක්ක ලෝභය ඇති වෙනවා. මෙයාට දුන්නට මෙයාගෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. කියලා මේ වගේ අදහස් බොහෝ විට අපි හිතවත් වෙනාට ගන්න කෙනාට තමයි උදව් කරන්න අපි බොහෝ විට අපි හිතන්නේ. ඒ තුල තියෙනවා එයාගෙන් අපිට යමක් ලැබෙනවනේ උදව්වක් මොනවද මෙයා කරලා තියෙනවනේ කියන අදහස ඇතුලේ තියෙනවා. එතන මොකක්ද කියන්නේ? අපේ ඉස්සාව, ලෝභය. ඒ නිසා ඒ හිත චර්යාව කියන්නේ කිසිම අපේක්ෂාවෙන් බලාපොරොත්තුවක් නැතුව යම්සේ දරුවෙන් ඉල්ලනකොට යමක් දෙන්නේද නාඳුනන Tamanට හතුරෙක් හෝ නාඳුනන කෙනෙක් ආවත් ඒ දීම හිතේ කිසිදු වෙනසක් නැතුව කිරීමේ හැකියාව මේවා ಗುಣධර්ම මේ හැකියාව කෙනෙක් තුළ තියෙනවා එයා තමයි නිවන් දකින්න සුදුසු කෙනා එයා තමයි මාර්ගඵල ලබන්න සුදුසු ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ ඒ භූමි හතර කියන එක විශේෂයෙන් මේ අපේ ජීවිතවලට අත්‍යවශ්‍ය වැදගත් දේවල් මොකද අපේ හැමෝගෙම අරමුණ මේ සංසාර දුකින් නිදහස් වීම කියන ඒකායන මාර්ගය නිවන කියන එක. ඊළඟට තව මේ සම්පatti හතරක් පිළිබඳව සඳහන් වෙනවා ධර්මයේ. මේ පාරමී පුරන්න යනකොට සම්පatti හතර. මේ සම්පatti හතර තමයි ඉන්ද්‍රිය සම්පත්තිය, ප්‍රතිපatti සම්පත්තිය, කෞසල්‍ය සම්පත්තිය හා අධ්‍යාස සම්පත්තිය. ඉන්ද්‍රිය සම්පත්තිය, ප්‍රතිපatti සම්පත්තිය, කෞසල්‍ය සම්පත්තිය, අධ්‍යාස සම්පත්තිය එතකොට ඉන්ද්‍රිය සම්පත්තිය කියලා කියන්නේ මෙතන ඉන්ද්‍රිය කියලා කිව්වේ සත්තා සති සමාධි ප්‍රඥා නිමි ඉන්ද්‍රිය. සද්ධා සති සමාධි වීරිය ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය පහ තමයි ඉන්ද්‍රිය සම්පත්තිය කියලා කියන්නේ. ඒක සම්පත්තියක් වෙන්නේ කොහොමද? සද්ධාව උපදවාගත යුතු තැන තමන්ට හැකි උපරිම ආයුරින්ගේ සද්ධාවේ හිත පිහිටුවාගෙන ඒක කරනවා. අපි කියමු බුද්ධ වන්දනාවක් කරනවා. ස්වාමීන් වහන්සේ නමකට වන්දනාවක් කරනවා. එහෙම නැත්නම් මොනවාරි උපකාරයක් කරනකොට මුළු හිතින් සලකාගෙන සද්ධාවේ. එහෙමත් සද්ධාව කියලා කියන්නේ ඒකාන්තයෙන් මේ කුසල මේ ක්‍රියාවේ ඉෂ්ට වූ විපාක මට තියෙනවා. මේ ක්‍රියාව තුළ මං යහපත් වූ ප්‍රාර්ථනයක් සිද්ධ කරොත් ඒකාන්තයෙන් මට ඒකට ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කර දීමේ හැකියාව තියනවා කියන විශ්වාසය. ඒක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට අන්නේ ශ්‍රද්ධාව උපදවාගත යුතු තැන තම උපරිම වශයෙන් උපදවා ගන්න. අසද්ධාවෙන්ද දෙන්නේ නැහැ. තමාද වෙත සංවේග කරගෙන යනකොට මොනවා හරි දුර්වලකමක් දැක්කම තමන් ඒකෙන් හිත කිලිටි කරගන්නවා. ඒ නිසා මේ සද්ධාව හඳුන්වනකොට පෙන්නනවා අසද්දේන අකම්පියත්තේන සද්ධා බලය. අසද්ධාවේ නොසැලෙන අර්ථයෙන් සද්ධා බලය කියලා. අපි හැම වෙලාවෙම අපේ බොහෝ දෙනෙකුට සද්ධාව තියෙන්නේ අනිත්‍යනා සීලේ ඉන්නකම් පමණයි. යම් වෙලාවක ඒ භික්ෂුව කෙනෙකු සිල්වත් කෙනෙකුගේ අපි බලාපොරොත්තු නොවු වැරදි දෙයක් වෙච්චි ගමන් අපේ සද්ධාව සම්පූර්ණයෙන්ම විදිලා යනවා. එයි ඒ සද්ධාව පුද්ගල සද්ධාව නිසා. යමෙක් භික්ෂුන් වහන්සේ නමක් කෙරෙහි පෞද්ගලිකව පැහැදෙන්නේ නැතුව සංඝයා කියන නමින් යම් කිසි කෙනෙක් කටයුතු කරනවා. එයාට එක භික්ෂුවකගේ අඩුපාඩුවක් දැක්කට එයා කලකිරෙන්නේ නැහැ. එයි මම මේ දේ කරේ ඔහුට නෙවෙයි සංඝයා වෙනුවෙන් කියලා අරමුණ නිසා. ඒ විදිහට ඉන්ද්‍රිය සම්පස්සේ කියුවාම සත්‍තහව උපදවාගත යුතු තැන ඊට පස්සේ සතිය සිහිය සිහිය පිහිටවාගත යුතු තැන තමන් සකසා බොහෝ වුණාලින් සිහිය පිහිටවාගත කටයුතු හිත එහාට මෙහාට දුවන්න නොදී මනාව සිහියෙන් කටයුතු කරනවා. යමෙකුට ඒ හැකියාව තියෙනවා නම් දානයක් දෙනකොට ඕ යම් වැඩක් කරනකොට ඒක සිහියෙන් යුක්තව කරන්න ඒක උට සම්පත්තියක්. ඒක පුදුම ලාභයක්. ඒ ලාභය ඒ කෙනෙකුට සිහිය පවත්වා ගන්න පුළුවන් නම් ඒ ක්‍රියාව තුල උට උපරිම ඒ කුසලය ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා ඒක සම්පත්තිය. ඒ වගේම වීරිය. ඇතැම් දේවල් තියෙනවා වීරියෙන් කළ යුතු දේවල්. ඒ අපේ හිත දුර්වල වෙනවා. සමහර විට පටන් ගත්තට ටිකක් දවස් යනකොට ටිකක් වෙලා යනකොට හිත එක එක දේවල් කියනවා. දැන් බෑ ඉන්න බෑ යන්න ඕනේ මේක කරලා හරියන්නේ නැහැ ආඩුයි කියලා මොනවා හරි අන්න ඒ වෙලාවට වීර්ය උත්සාහය කම්මැලිකම ආවොත් උපදවා ගන්න. යමෙකුට මේ හැකියාව තියෙනවා නම් ඒක සම්පත්තිය. ඒ සම්පත්තිය අපි තුළ මේ පාරමී පුරනකොට තිබිය යුතුයි. ඊට පස්සේ සද්ධා සති වීර්ය සමාධි චිත්ත ඒකාග්‍රතාවය. හිතේ එකඟ බව නැත්තම් කිසිම දෙයක් කරන්න බෑ. අපේ හිත නොයේක අරමුණු වල දුවනවා නම් අපිට මේ දානමය කුසලයක්වත් කරගන්න පුළුවන් කමක් නැහැ. වන්දනාමය කුසලයක්වත් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි මේ දාන ආදී පාරමී පුරනකොට හිතේ මනාව තැම්පත් බව, ඒකඟ බව, ඒ කරන ක්‍රියාවටම හිත යොමු කරගත්තු බවක් කෙනෙක් තුල තියෙනවා නම් ඒක සම්පත්තිය. ඒ සම්පත්තිය අපි තුල නැත්තම් මේ පාලනය කරන්න බෑ. ඊළඟ අධ්‍යාස සම්පත්තිය නැත්නම් සමාවෙන්න. එතකොට මේ වීර්ය ඊට පස්සේ ප්‍රඥාව සද්ධාව කියුවා සතිය කියුවා සමාධිය කිව්වා ඊට පස්සේ ප්‍රඥාව ආ වීර්යය කිව්වා අපි වීර්යය කිව්වා ඊට පස්සේ ඊළඟ ප්‍රඥාව එතකොට ප්‍රඥාව කියලා කියන්නේ නුවණ නුවණින් යුක්ත ඒ කටයුතු කිරීම. නුවණ නැත්තම් මේ දේවල් කරලා වැඩක් තියනවද? මොහොත උදව් කිරීමෙන් වැඩක් තියනවද කියලා. එහෙම නැත්නම් මේ පාරමී පුරනකොට අපිට දැන් මේ ලෞකික ධර්මයන් වාගේ ප්‍රතිඵල ඒ ඒ වෙලාවේ දෙන්න නොතිබෙන්න පුළුවන්. නමුත් විශ්වාසය හා ශ්‍රද්ධාව පෙරදරි කරගෙන නුවණින් යුක්තව මේ කියන දානාදී කුසල් තුළ ඒකාන්තයෙන් තමන්ට යහපතක් ඒකාන්තයෙන් මේ වගේ නිවනට පමුණවනවා කියලා තමන්ට ප්‍රඥාවෙන් ඒවා පිළිබඳ අවබෝධය තියෙනවා. දැන් තමන් කැමතිම දේ කිසිම අපේක්ෂාවක් නැතුව ඉල්ලන කෙනෙකුට දෙන්න නම් ඔහුතුල නුවණ තියෙන්න ඕනේ. මේ දීම හිස් දෙයක් නෙමෙයි. මේ දීම තුළ ඒකාන්තයෙන් මට අපායෙන් වැළකෙනවා ඉෂ්ට වූ යහපත් විපාක මට ගෙනත් දෙනවා ඒ විතරක් නෙවෙයි මේ සියලු සංසාර දුක නිමා කරන්න මේක උපකාර වෙනවා කියන ප්‍රඥාව ඒ විතරක් නෙවෙයි මේවා කරන්න යනකොට එන කෙලස් ධර්මයන් වලින් වළකා ගැනීමට ඒ යෝනිසෝමනසිකාරයේ ඒක කෙනෙකුට තියෙනවා නම් ඒක සම්පන්න ඒකට කියනවා අපි මොකද්ද? ඉන්ද්‍රිය සම්පත්තිය කියලා. ඉන්ද්‍රිය සම්පත්තිය. ඊළඟ ප්‍රතිපත්ති සම්පත්තිය. ප්‍රතිපත්තිය කියලා කියන්නේ පරාර්ථ චර්යාව කියන මේ පරාර්ථ චර්යාව. තමන් ඇයි මේ දේ කරන්නේ කියන දේ මේ ප්‍රතිපත්ති පුරනකොට තමන් උදාහරණයක් වශයෙන් මේ ප්‍රතිපත්තිය කියන එකම අපිට ගන්න පුළුවන්. දැන් තමන් කිසිදු අයරකින් සීලය පිළිගන්නේ නැහැ. කිසිම හේතුවක් නිසාවත්ම බොරුවක් කියන්නේ නැහැ. පරුෂ වචනයක් කියන්නේ නැහැ. අනිත් අයගේ හිත රිදෙන වේදිය කටයුතු කරන්නේ නැහැ. හිස් වචන කියන්නේ නැහැ කියලා සමන්තුල ප්‍රතිපත්තිය. ඒ එහෙම හැකියාව ඖෂධයක් තිබිය යුතුයි. ඒ විදිහට අත්හැරීම සීලය පිළිබඳව වීරිය පිළිබඳව ඉවසීම පිළිබඳව Taman තුල මේවා කඩාගන්නේ නැහැ මේවා ඉක්මවන්නේ නැහැ කියන මේ හැකියාවට කියන අපි ප්‍රතිපත්තිය කියලා. ඒක හැම ඒ වගේම කුළු ගැන්වෙන්නේ අරාත්ත චර්යාව කියන මේ ගුණය තුල. ඊට පස්සේ කෞසල්‍ය සම්පත්තිය. කෞසල්‍ය කියලා කියන්නේ තැනට සුදුසුම අපි අපි එදිනදා කටයුතු කරනකොට සමහර විට අපිට එක එක දේවල් වලට සම්බන්ධ වෙන්න වෙනවා. තිරිස් එක්ක සම්බන්ධ වෙන්න වෙනවා. නොයෙක් මිනිසයන් එක්ක කටයුතු කරන්න වෙනවා. ඒ හැම තැනකම සම්මුතියේ නොගෙති සම්මුතියෙන් අපි කොම් නොවි මේ අපේ ಗುಣධර්මයන් ආරක්ෂා කරගැනීමට ඒ ස්ථානෝචිත ප්‍රඥාව තියෙනවා. ඉතින් ඒ නිසා අපි අපේ යමක් කෙනෙක් ඉල්ලුවොත් එහෙම නැත්නම් ඒක බොරුවක නොකිය අපිට යමක් ඒකේ ආරක්ෂා කරගන්න ඕන ඒක දීමට ඒ ඒ දීමේ තුරු දීමේදී ඒකේ අයහපතක් හෝ හානියක් වෙනවනම් ඒ වෙලාවේ අපි ඒකින් වැළකෙන්න ඒ සුදුසු නොවන තියෙනවා. ඒකට කියනවා කෞසල්‍ය සම්පත්තිය කියලා. තැනට සුදුසු නොවන. අධ්‍යාස සම්පත්තිය හතරවෙනි අදහස. අධ්‍යාසෙ බලවත් වූ අදහස. ඒ කියන්නේ මම කොහොම හරි මේ පාරමී සම්පූර්ණ කරගන්නවා. කෙසේ හෝ සමත විදර්ශනාවන් මම මුදුන්පත් කරගන්නවා කියන බලවත් වූ අදහස තියෙනවා. <clears throat> එතකොට බෝසතාණන් වහන්සේලා ඒ අදහස මහා කල්ප අසංකේය ගණන් පුරාගෙන යනවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගත්තාම උන්වහන්සේ සියලු සත්‍යෝ සසරෙන් එතර කරනවා මම සසරෙන් එතර වෙනවා ලෞතරා බුද්ධ රාජ්‍යයටපත් වෙනවා කියන මේ අදහස චින්තාව යම් දවසකද ඇති වුනේ එදා පටන් බුදු වෙනකම් විසි අසංකේය කල්පයක් පුරාවට ඒ අදහස අත්මහැරා මනෝ පනිදාන වශයෙන් වාක්ම නිදාන වශයෙන් මහා පනිදාන වශයෙන් විසි අසංකේයයක් තමගේ අදහස අත්මහැරා අන්නේ බලවත් අදහස අපිට තියෙනවා දැන් ඒක අපිට ලෞකික වශයෙන් තියෙනවා අපි යම් දැන් මේ ඇයි මේ ඉගෙන ගන්නේ අපේ ගුණයක් දියුණු කර ගැනීම සඳහා නිවන් දැකීම සඳහා ඒ නිසා ඒ අදහස කොතෙන්ද කියලා කුමන කටයුත්ත කරත් මේ අදහස තමන් රැකියාව කරන්න යනකොට හම්බ කරන්න යනකොට ඒ අදහසින් ඈත් වෙනවනම් ඔබේ රැකියාව පිළිබඳව දෙවරක් හිතන්නේ නැහැ. ඒකෙන් මිදෙනවා. අන්න ඒ වගේ බලවත් වූ අදහසින් යුක්තව හිටියොත් තමයි මේ පාරමී අන්න ඒ විදිහට යම්කිසි කෙනෙක් මෙන්න මේ පාරමී ගුණ ධර්මයන් තමන් තුළ දියුණුවටපත් කරනවා. ඉවසීම කියන කොට පහසුවෙන් උපදවා ගන්න පුළුවන්. සීලේ බිඳෙනවා කියන කොට කිසි කලකට වෙන්නේ නැති වෙන්න ගන්න පුළුවන්. වීර්ය කියන එක යමක් කරන්න පටන් ගත්තොත් ඔහුට ඒක අත්දැකීම කරගෙන යන්න පුළුවන්. අන්නේ ಗುಣ නැත්තම් ඔහුගේ පාරමී පිරලා නැහැ. ඔහුට නිවන බොහෝ දුරයි. එහෙනම් ඕ අන් කෙනාට වැඩිය ඒ සඳහා උත්සාහවත් වෙන්න අන්න ඒ විදිහට අපි මේ පාරමී පිළිබඳව ප්‍රගුණභාවය තුළ තමයි මෙන්න මේ කියන දැන් අපි අපි කතා කරන සෝදාන ලෝකෝත්තර සිත් උපදවා ගන්න පුළුවන් මේ. එතකොට හොඳයි අපි දැන් ඒ ලෝකෝත්තර සිත් පිළිබඳව අපි කතාවට යොමු වෙමු. එතකොට ඒ ලෝකෝත්තර සිත් සංඛ්‍යා වශයෙන් 8ක් තියෙනවා. මාර්ග සිත් 4යි, ඵල සිත් 4යි. ඒවා මේ පින්නතුන්ගේ පත්‍රිකාවේ සඳහන් වෙලා තියෙනවා. මම හිතන්නේ බෞද්ධයෝ වශයෙන් අපි මේ සිත් පිළිබඳව සාමාන්‍ය විදිහට හැමෝම අහලා ඇති. හැමෝම ඒක එකපාරක් කියමු. සෝතාපට්ටි මද්ද සිත සෝතාපට්ටි ඵල සිත සකදාගාමි මග්ග සිත සකදාගාමි ඵල සිත අනාගාමි මග්ග සිත අනාගාමි ඵල සිත අරහත් මග්ග සිත අරහත් ඵල සිත කියලා අපි ওই මාර්ගඵල කියලා හඳුන්වන්නේ මේ සිත් 8කට. එතකොට මේ සිත් 8 ක්‍රම දෙකකට මේ ධර්මයේ පෙන්නනවා දීර්ඝ ක්‍රමය හා කෙටි ක්‍රමය කියලා. ඒ කියන්නේ එක ක්‍රමයක් පෙන්නනවා ධාන පාදක කරගෙන පෙන්නන ක්‍රමයක් තියෙනවා. ධාන පාදක නොකරගෙන පෙන්නන ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙකුට මේ සිත් උපදවා ගන්න පුළුවන් අර අපි පහුගිය මාසවල කතා කරපු ධානා රූපාවචර අරූපාවචර ධ්‍යාන උපදවා ගන්න නැතුව කෙනෙකුට නුවණින් සම්පර්ශණය කරලා මේ පංච උපාදාන ස්කන්ධයන්ගේ යථා ස්වභාවය දැකලා මාර්ගඵල කරා යොමෙන්න පුළුවන්. ඊළඟට තව කෙනෙකුට පුළුවන් මුලින් මේ ධ්‍යාන ලබාගෙන ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන ආදී මේ රූපාවචර අරූපාවචර ධ්‍යාන ලබාගෙන ඒ ධ්‍යාන උපකාර කරගෙන මේ මාර්ගඵල සිද්ධ කරවාගන්න පුළුවන්. අන්න ඒක තමයි මේ ක්‍රම දෙක කියලා කිව්වේ. එතකොට ධ්‍යාන පාදක නොකරගෙන කරන පිළිවෙල තමයි මේ අපි දැන් මුලින් කතා කරේ කෙටි ක්‍රමය කියන එක. ඒකට මේ සිත් 8ක් මාර්ග සිත් 4යි, ඵල සිත් 4යි කියලා අපි සඳහන් කරනවා. අපි ඒකෙන් පටන්ගෙන අපි ඊට පස්සේ ඒක කොහොමද ධ්‍යාන පාදක කරගෙන සිද්ධ කරගන්නේ කියන එක පිළිබඳව අපි ඒක කතා කරමු අපි. එතකොට මේ ලෝකෝත්තර සිත් කොහොමද උපදවා ගන්නේ? මේ උපදවා ගන්න පසුබිම මොකක්ද? ඒක පිළිබඳව අපිට ටිකක් කතා කරන්න වෙනවා. එනිසා දැන් මේ ධර්මයේ සඳහන් කරන මාර්ග න්‍යාය තියෙනවා මේ ලෝකෝත්තර සිත් උපදවා ගන්න. අපි ඒවට කියනවා අපි අහලා තියෙනවා සීල සමාධි ප්‍රඥා කියලා මේ ත්‍රිචික්ෂාව කියලා කියන්නේ මේ ලෝකෝත්තර සිත් උපදවා ගන්නා වැඩ පිළිවෙලට. තවත් විදියට කියනවා සමත විපස්සනා කියලා කියනවා මේ ලෝකෝත්තර සිත් උපදවා ගන්නා වැඩ පිළිවෙල. එතකොට අපි මේක යම් න්‍යායකට අනුව කතා කෙනෙක් මේ පාරමී සම්පූර්ණ කරගනිමින් ඉන්න කෙනා. මේ ජීවිතයේ බුද්ධෝත්පාද කාලයක් ලැබිලා සත්පුරුෂයෙකු මුණ ගැහිලා ඔහුට ශ්‍රී සද්ධර්මයන් අහන්න ලැබෙනවා. ඒ ධර්මය තුළින් ඔහුට නිවන් දකින මේ චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ලැබෙනවා. දුක කියන්නේ මොකක්ද? දුකට හේතුව මොකක්ද? දුකේ නිරෝධය කියන්නේ කොහොමද? ඒක නැති කරන මාර්ගය මොකක්ද කියලා මේ චතුරාර්ය සත්‍ය ධර්මය ලෞකිකව හා ලෝකෝත්තරව ඔහුට සත්පුරුෂයන්ගේ තථාගතයන් වහන්සේ නමකකින් හෝ ඒ ශ්‍රාවකයන් වහන්සේ නමකකින් අහන්න ලැබෙනවා. අන්න එහෙම ධර්මය අහගත්තු කෙනාට දැන් ඔහු අහගත්ත විතර නිවන් දකින වැඩ පිළිවෙල. අහගත්ත. දැන් අහගත්තට ඉපෙද්දුවා නෙවෙයි ඔහු නිවනටපත් වුණා නෙවෙයි එහෙනම් ඒ අහගත්තු දේ Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්න වැඩ පිළිවෙලක් තියෙනවා. මොකක්ද මේ වැඩ පිළිවෙල? අන්නේ මේ වැඩ පිළිවෙල මේ ශාසනය හඳුන්වන එක න්‍යායක් තියෙනවා මේ සප්ත විසුද්ධි ක්‍රමය. මේ ධර්මයේ ධර්මය අහලා ඉන්නේ සප්ත විසුද්ධිය කියලා. ඔය සප්ත විසුද්ධිය පිළිබඳව සඳහන් වෙනවා මජ්ක්‍ධිම නිකායේ රත විනීත කියලා සූත්‍රයක්. ඒකෙත් මේ නිවන් දකින වැඩ පිළිවෙල. ඒ පියවරෙන් පියවර අනුපූර්ව ප්‍රතිපදාව සඳහන් කොතනින්ද අපි පටන් ගන්නේ? කොතන දක්වා යා යුතුද? කොහොමද මේ ගමන් මඟ මේ ලෝකෝත්තර මාර්ගඵල උපදවා ගන්න වැඩ පිළිවෙල? මොනවා හරි දෙයක් කරාට මේක වෙන්නේ නැහැ. අපිට ලෝකෝත්තර මාර්ග උපදවා ගන්න කියලා ලෝකෝත්තර ධර්ම වඩන්න බෑ. ඒකට පිළිවෙලක් තියෙනවා. මොකක්ද ඒ පිළිවෙල? අන්න ඒක තමයි මේ සත්‍ය විසුද්ධිය. මොනවද මේ විසුද්ධි හතර? සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියන මෙන්න මේ විසුද්ධි ක්‍රම හත. විසුද්ධිය කියලා කියන්නේ මොකද්ද? පිරිසුදු වීම. මොනවලකින් පිරිසුදු වීමද? කෙලෙසුන්ගෙන් පිරිසුදු වීම. ශරීරය පිරිසුදුකම නෙවෙයි කෙලෙසුන්ගෙන් ඒ පිරිසුදු වීමේ ක්‍රම මොනවද කියලා තමයි අපිට පෙන්නන්නේ. එතකොට මුලින්ම සීල විසුද්ධිය පරිපූර්ණ කරගන්න නිවන් දකින්න. දැන් අපි හැමෝම කැමති නම් නිවන් දකින්න. සසර දුකෙන් අත මිදෙන්න අවශ්‍යයි නම් පළමුව අපි කොමක්ද කළ යුත්තේ? සීල විසුද්ධිය සම්පූර්ණ කරගන්න. ඒ කයින් වචනයෙන් වෙන වැරදි වලින් වෙන්වීම. ඒකට කියනවා අනුමත්තේසු වච්චේසු බය දස්සීවා කියලා. අනුමාතු වරදී බය දකිමි. කයින් වන වැරදි සත්තු මැරීම, හොරකම් කිරීම, කාමයේ වරදවාල හැසිරීම ආදී මේ වගේ වෙන්නේ. ඊට පස්සේ බොරු කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම ආදී මේ වචනින් කරන වැරදි වලින් වෙන්නේ. හා අනුන්ගේ දේවල් වලට ආසා තණ්හා කිරීමේ ඇති ලෝභයවත් අවිද්‍යාව. ඊට පස්සේ තරහ, බද්ධ වෛරය, විහාපාදේ හා මිත්‍යා දෘෂ්ටි කියන මෙන්න මේ වගේ වෙන්නේ. යම් කිසි කෙනෙක් අන්න ඒ විදියට දැන් බොරුවක් හොරකමක් කරන්නා කියා එහෙම හිතන මාත්‍රයෙන්ද ඔහු ඒක නවත්තා ගන්නවා. ඒකට කියන අනුමාත්‍ර වර්ධේ බය දකින්නවා. ඒ කියන්නේ පරුස වචන කියන්නේ හිතනකොට බය හිතෙනවා. මේක නිවන අවුලන දෙයක් නේද? බොරුවක් කියන්නේ හිතනකොට එතනින්ම නවත්තා ගන්නවා. මේක කිව්වොත් මගේ නිවන් මාර්ගය ඇතලෙනවා නේද? සීලේ බිඳුනොත් මම කොහොමද මේ දුකින් මිදෙන්නේ කියලා අන්නේ විදිහේ ඕ සීලය පිරිසුදු කරගන්න. ඒකට කියනවා සීල විසුද්ධිය කියලා. ඒ විදිහට සීල විසුද්ධිය සම්පූර්ණ කරගත්තු කෙනා චිත්ත විසුද්ධිය චිත්ත විසුද්ධිය කියලා කියන්නේ හිතේ පිරිසුදුකම. කොහොමද ඇතිවෙන්නේ හිතේ පිරිසුදුකම? අපි දැන් රැඳවල් දෙකේ රාග, දේශ, මෝහ, ඊර්ෂ්‍යා, මාන ආදී මේවා. එහෙම නැත්නම් කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්චේ, විචිකිච්ඡාව ආදී නීවරණයන්ගෙන් වැහිලා ඉන්නේ. මේ සිත සම්පූර්ණම අපිරිසුදුයි. කිලිටි වෙච්ච සිතක්. ඒ හිත පිරිසුදු නෑ. ඒ හිත නිවන ආවරණය කරලා තියෙන්නේ. නිතර අපිට සිහියට එන්නේ ලෝභ දයවල් නම් දේශයෙන් නම් හිත පවතින්නේ. ඔහුට කවදාවත් මේ නිවන කරා යන්න බෑ. ඒ නිසා ඒ කෙලස් ධර්මයන්ගේ මතුවෙවි එන එක නතර කරගන්න පරිඋත්ථානීය කියලා කියනවා මේක. ඒ කියන්නේ හිතට නැగి නැగి එන මේ විතක්ක. ඒක අයින් කරගන්න ඕනේ. දැන් සීලයෙන් කරන්නේ මොකද්ද? වීතික්කම කෙලෙස් නැති කරන එක. ඒ කියන්නේ අපි දැන් සත්තු මරණ එක, හොරකම් කරන එක, බොරු කියන එක කියන මේ ක්‍රියාත්මක කරන බව කයින් වචනේ. ඒවට මොනවද කියන්නේ? වීතික්කම කෙලෙස් කියලා. පරිඋත්ථාන කෙලෙස් කියලා කියන්නේ හිතෙන එක. දැන් සතෙක් මරන්න හිතෙනවා. හැබැයි මරන්නේ නැහැ. බොරු කියන්න හිතෙනවා. හැබැයි බොරු කියන්නේ පරුස වචන කියන්න හිතෙනවා. හැබැයි යා කියන්නේ ඇයි යන්නේ සීලෙන් පිරලා කියනවා. නම හිතෙනවා. මේ හිතෙන එක බාධාවක් අපිට නිවන කරා. ඒ නිසා හිතෙන එකක් නවත්තා ගන්න ඕනේ. ඒක නවත්තන්නේ කොහොමද? ඔහු සමත කමඨහනක් තුළ හිත පුහුණු කරනවා. මෛත්‍රිය, බුද්ධානුස්සතිය, ආනාපාන සතිය, හෝ අසුභය, මරණ සතිය ආදී මේ කර්මස්ථානයක් තුළ හිත පුරුදු කරන්න පුරුදු කරන්න ඔහුගේ අර හිතට සිහි වෙවි සිහි වෙවි එන අර කෙලස් යටපත් වෙලා යටපත් වෙලා ඔහුගේ හිත පිරිසුදු වෙනවා. චිත්ත විසුද්ධිය කොතනින්ද සම්පූර්ණ වෙන්නේ? යම් කිසි කෙනෙක් ප්‍රථම ධානාදී ධානයක් උපදවා ගත්තොත් හෝ එහෙම නැත්නම් ඊට සමීප උපචාර සමාධියකට හෝ හිත දියුණු කරගත්තොත් එතනින් ඔහුගේ චිත්ත විසුද්ධිය සම්පූර්ණ වෙනවා. එතකොට මේ චිත්ත විසුද්ධිය ගැන තව පැත්තකින් කිව්වොත් හිතේ එකඟ බව. කෙලස් වලින් හිත දුවන්න නොදී ඒකාග්‍රතාවයේ තියෙනවා. එහෙම වුණොත් තමයි මේ අපිට මේ ඒ නිවන් දකින්න අවශ්‍ය මාර්ගය වඩන්න පුළුවන්. විදර්ශනා භාවනාවක් පුරුදු කරන්න පුළුවන් වෙන්නේ මේ හිතේ සමාධිය තිබුණොත්. එතකොට අපි ඒක කියනවා චිත්ත විසුද්ධිය කියලා. දැන් මේවා දීර්ඝව කතා කරන්න බෑ. අපේ මාතෘකාව වෙන එකක් නිසා එතකොට නමුත් අපිට මේ ජීවිතයට අවශ්‍ය නිසා අපි මේවත් මේකට ඇතුල් කරන හොදේ අපි මේ පන්තිය දැනුම හා උගත්කම කරා යන වැඩ පිළිවෙලක් නොවන නිසා. ඉතින් ඒ නිසා එතකොට චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය කියලා කියන්නේ මොකක්ද? දැක්ම පිරිසුදු වෙන්න ඕනේ. ditthi. දැන් අපි ඇහෙන් දකින්නේ සත්‍රේ පුද්ගලේ කෙනෙක් දෙයක් රන්දිදී නිලමුදල් යානවාන ආදී සත්ව පුද්ගල භාවයෙන් තමයි දකින්නේ. ඒ දැක්ම පිරිසුදු දැක්මක් නෙවෙයි. ඒක මිත්‍යා දෘෂ්ටියක් ඒක. වැරදි දැක්මක්. ඒ නිසා දැක්ම පිරිසුදු කරගන්න ඕනේ. කොතනින්ද දැක්ම පිරිසුදු වෙන්නේ? යම් කිසි කෙනෙක් මෙන්න මේ අපි කතා කරපු චිත්ත චෛසික රූප කියන මේ පරමාර්ථ ධර්මයක් කෙනෙක් නුවණින් දකින්න පුළුවන්කමක් තිබුණා. නාම රූප ධර්මයක් කෙනෙකුට මතු කරගන්න පුළුවන්කම. පුද්ගලයා කියලා කියන තැන සත්‍ය වශයෙන් තේරුනේ නාම රූප ධර්ම දෙකක් නේද කියලා යම් කිසි කෙනෙකුට ඒ නුවණ ඇති කරගන්න පුළුවන් වුණා. අපි රන්විදී මිල මුදල් යානවාන ආදී කියලා කියන මේ භෞතික දේ තුල තියෙන්නේ මොනවද? අනිත්‍ය වූ අසාර වූ සතර මහා ධාතු ටිකක් නේද? ඒක නැති කරගන්න පුළුවන්. අම්මා තාත්තගේ දරුණු ගුරුන් හිතවත් ඥාතීන් සත්ව පුද්ගලයෝ හම්බෙන තැන නෑ. මෙතන තියෙන්නේ අනාත්ම වූ නාම රූප දෙකක් කියලා දැක්කොත් අන්න ඒ දැක්ම පිරිසුදුයි. ඔහුගේ දැක්ම පිරිසුදුයි. ඒකට කියනවා දිට්ඨි විසුද්ධිය කියලා. ඒක උපදවා ගන්න අපි අර විදිහට අපි විදර්ශනා භාවනාවක් තුළින් එක්කෝ පිළිකුල් භාවනාව හෝ ධාතු කර්මස්ථානය තුළින් මේ නාම රූප දෙක මතු කරගන්න උත්සාහවත් වෙනවා. එතකොට යාට දිට්ඨි විසුද්ධිය සම්පූර්ණ වෙනවා. අන්න දැක්ම පිරිසුදු. දැන් ඔහු ආයතන හයේ ගෙවල් දොරවල් යාන වාහන දකින්නේ නැහැ. ඒවා සම්මුති දේවල්. එතන තියෙන්නේ මෙන්න මෙහෙම නාම රූප ධර්ම ටිකක් කියලා උට මනාවට වැටහෙනවා. ඔහුටම තේරෙනවා. තව කෙනෙක් කියපු නිසා නෙවෙයි. තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න ඒ දහට ඔහුගේ දිට්ඨි විසුද්ධිය සම්පූර්ණයි. ඒක අපි කොහොමද ඔප්පු කරගන්නේ? යම් කිසි කෙනෙකුට පුළුවන් නම් කමටහනකට හිත තියාගෙන ඉන්නකොට අඩුම ගානේ පැයක් පුරාවටවත් අර සම්මුතියට යට නොවි උපදින උපදින මේ ආයතන හය හරහා දකින අහන දැනෙන දේවල් තුළ නාම රූප කියන අදහස තුළ හිත පවත්වන්න ඔහුගේ දිට්ඨි විසුද්ධිය සම්පූර්ණයි. ඔහුට එතකින් දිට්ඨි විසුද්ධිය සම්පූර්ණයි. ඒ විදිහට ditthi visuddhiya සම්පූර්ණ වෙච්ච කෙනාගේ ඊළඟ පියවර තමයි මොකද්ද? කාංකා විතරණ විසුද්ධිය. ඔහුට ඊළඟ සැකයක් එනවා මේවා කවුද ඉපැත්තුවේ? මේවා කොහින් ආපු දේවල්ද? අතීතයෙන් ආපු දේවල්ද? අනාගතයට යනවාද? මම ඉන්නවාද? එහෙම නැත්නම් මම අතීතයේ හිටියාද? අනාගතයට යනවාද? එහෙම නැත්නම් මේ අපිට දකින අහන දේවල් ඉන්නවා තියෙනවා කියන ඇති වෙන අදහස් මෙන්න මේ සැකය දුරු වෙන්න මේකට කියනවා කාංකා විතරන විසුද්ධිය කියලා ඒක ඇති වෙන්නේ කොහොමද යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මුලින් අර දැක්ක නාම රූප ධර්මයක් ඉබේ ඇතිවෙච්ච දේවල් නෙවෙයි කවුරුවත් උපද්දවපු දේවල් නෙවෙයි ඒවා හේතු ප්‍රත්‍ය හටගන්න දේවා හේතු ප්‍රත්‍ය ඇති කල්ලි මේවා උපදිනවා හේතු ප්‍රත්‍ය නැති වෙනකොට ඒවා නිරුද්ධ වෙනවා අතීතෙත් එහෙමයි අනාගතෙත් එහෙමයි මෙන්න මේ පටිච්ච සමුප්පාදයේ කියන එක මේ සත්‍යෝ බුද්ධයෝ වශයෙන් මේ පැවතගෙන යන නාම රූප පරම්පරාව කොහොමද ඇති වුනේ අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානාදී වශයෙන් මේ පටිච්ච සමුප්පාද ධර්මතාව මේ දුක ඇති උනේ කොහොමද කියලා උනාසෙ පෙන්නලා අන්න මේ නාම රූප දෙක පවතින තැන සත්වේ පුද්ගලයේ කියලා ගන්න අවිද්‍යාව ඒක නාම රූප එක නොදන්නා මෝඩකම නිසා අපි මේ ලෝකයේ මේ නාම රූප ධර්මයන් සත්වයෝ පුද්ගලයෝ ගෙවල් දොරවල් යානවාන පස්සේ මේ විදිහට සංකාර කරගත්තා කියලා මේ විදිහේ පටිච්ච සමුප්පාද ධර්මතාවය බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මෙන්න මේ හේතුඵල ධහම යම් කිසි කෙනෙකුට දැක්කොත් අවබෝධ වුණොත් අහන දකින දැනෙන දේවල් තියනවා නෙවෙයි තියෙන්නත් පුළුවන් මේ දැන් අපිට ඊයේ දෙයක් සිහි වුණා නම් ඒක දැන් නිරුද්ධයි. දැන් මේ ඒක අරමුණු කරමින් වර්තමානයේ සිත් උපදී කියලා ඔබට යම් නුවණක් ඇති කරගන්න පුළුවන් නම් හටගත් නාම රූප සියල්ල එතනම නිරුද්ධ වෙනවා කියන නුවණ ඇති කරගන්න පුළුවන් නම් ඔහුගේ සැක සංකාර වෙනවා. ඒ කොහොමද? අතීතයේ තිබුණා කියන දෘෂ්ටිය අයින් වෙනවා කොහොමද මේ මොහොතේ හටගත් එක දකිනකොට අනාගතයට යන්න පුළුවන් කියන එක දෘෂ්ටි අයින් වෙනවා හටගත් දේ බිඳෙනවා කියලා දකිනකොට එතකොට ඔහුගේ අතීත අනාගත අන්ත බිඳිලා වර්තමානීය දරුවණක් වෙනවා හේතු ඇති කල්ලි උපදින දැන් සබ්දේ කියන එක ඒ හේතු ඇති කල්ලි හටගන්න ඒ සබ්දය තවත් සබ්දයක් උපදිනකොට මුලින් හටගත් ශබ්දේ සියල්ලම නිරුද්ධ වෙනවා. මෙන්න මේ ආකාරයට හේතුඵල ධහම යම්කිසි කෙනෙකුට අවබෝධ වුණොත් අන්න ඒ කාලේ යෝගී කාංකා විතරණ විසුද්ධිය සම්පූර්ණ වෙනවා. ඒ විදිහට කාංකා විතරණ විසුද්ධිය සම්පූර්ණ වෙච්ච කෙනාට ඊළඟට එන නුවණ මොකද්ද? මග්ගා මග්ඥාන දර්ශන විසුද්ධිය. ඊළඟ විසුද්ධිය. මංගාවසන විසුද්ධියෙන් පස්සේ මග්ගාමග්. ඒ කියන්නේ මේ දක්වා හිත දියුණු වෙච්ච කෙනාට මග මොනවද මොකද්ද කියන එක තෝරා ගන්න වෙනවා. ඒ කියන්නේ ඒ වෙනකොට ඔහුගේ සිතේ බලවත් ප්‍රීතියක් ඇති වෙනවා, සතුටක් ඇති වෙනවා, මනාව සිහියක් තියෙනවා, මනාව සමාධියක් තියෙනවා, හොඳ ප්‍රඥාවක් තියෙනවා. මේ ධර්මිය හොඳට උඩ වැටෙනවා. ඒ ඒ ධර්මයන් ඔහු සමහර විට රැවටෙන්න පුළුවන්. සමාධියට ඔහු රැවටෙන්න පුළුවන් මාර්ගඵල ලබනවා. ආලෝකය පහළ වෙනකොට ඔහුට හිතෙන්න පුළුවන් මාර්ගයක්වත් ලැබුණාද? ඵලයක්වටවත්පත් වුණාද කියලා මුලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ඔස්සේ යනවා. එහෙම නැත්නම් ආලෝකයක් භවනා කරනකොට ආවොත් ඒක දිහා බලාගෙන ඒක උපද්දවා ගන්න ඒක පවත්වන්න උත්සාහවත්. එහෙනම් ඒක නෙවෙයි මඟ. ඔහු මඟ මඟ තේරුම් ගන්නවා. මේ මාර්ගය මේ ආලෝකයේ උපදවා ගන්න නෙමෙයි. මම මේ සමාධි සුවයෙන් ඉන්න යොදන එකක් නෙමෙයි කියලා අන්න ඔහුට ඒ දේවල් අතහැරලා තමන් කරගෙන යන භාවනාව දිගටම කරගෙන අන්න ඒ විචිකිච්ඡාදී කෙලෙස්යන් යටපත් වෙලා මග නොමග තේරුම් අරගෙන ඉදිරියට යෑමේ ඒ නුවණ එහෙම නැත්නම් මේ විසුද්ධියට කියනවා මොකද්ද? මග්ගා මග්ගඥාන දර්ශන විසුද්ධිය. එතකොට ඒක සම්පූර්ණ වෙච්ච කෙනා ඊළඟට එන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. දැන් මේ වෙනකොට ඔහුගේ සිත අතීත අනාගත අන්තවලට යන්නේ නැහැ. වර්තමානයේ කොට හොඳට මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම පේනවා. ඔහු කවදාවත් මේ සම්මුති දේවල්, ලෝකයේ තියෙන දේවල් නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් ගන්නෙ නැහැ. සීලය බිඳගන්නේ නැහැ. සමාධිය උඩට තියනවා. අන්න ඒ ප්‍රතිපදාව ඊට පස්සේ මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී වර්තමානයේක උපන් උපන් නාම රූප ධර්මයක් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මේ කරනවා. අන්න එතනදී ඔහුට මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී තිලස්සනය මනාකොට ප්‍රකට වෙනවා. එතකොට අපි මේ ලෝකේ දේවල් නිත්‍ය වශයෙන් ගන්න නිසා ආත්ම වශයෙන් ගන්න නිසායි ඒවට බැඳෙන්නේ, ඇලෙන්නේ. මේ ශික්ෂාපද කඩාගනිමින් ලෝභ දේශ ආදී අකුසලයන් එන්නේ කොහොම නිසාද? මේවා මම මගේ මගේ ආත්ම ආදී වශයෙන් නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් ගන්න නිසා. ඔහුට පේනවා නම් ඇහැට කනට නාසයට දිවට ශරීරයට මනසට දැනෙන දැනගන්න සියලු දේ ඒ ඒ තැන නැති වෙලා නිරුද්ධ වෙලා අල්ප මාත්‍ර නිත්‍ය භාවයක් මේ කිසිදු ධර්මයක නැහැ කියලා මෙන්න මේ තිරස්සනේ උඩ වැටෙන්න ගන්න. අනාත්ම ලක්ෂණය මෙතන කරන්නේ කෝ කරවන්නේ නැහැ. සත්ව පුද්ගල නොවු අනාත්ම වූ හේතුඵල ධර්මයක් තියෙන්නේ. කියන මේ අනාත්ම ලක්ෂණය උඩ වැටෙන්න ගන්නවා. ඔහු ඒ ලක්ෂණය දියුණු කර කර තමන් ඒ වඩන කර්මස්ථානයේ දිගට කරගෙන යනවා. අන්න එහෙම කරගෙන කරගෙන යනකොට මේ තිලක්ෂණය ඔහුට හොඳට දියුණු වෙනකොට ලෝකය කියන එක පිළිබඳවට කලකිරීමක් ඇති මේ කිසිම දෙයක් කෙරෙහි උට ඒ ඒවා අල්ලගන්න බදාගන්න හිතෙන්නේ කලකිරීමක්. ඒ කලකිරීම නිසාම ඔහු මේවට නොයලෙනවා. මේවට ඇලෙන්නේ නැහැ. නොයලෙන නිසාම ඔහු මිදෙනවා. යම් දවසක නිදීමේ මුද වනසිතක් පහළ වුණා නම් ඒකට කියනවා ඥාන දර්ශන විසුද්ධිය කියලා. ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ මාර්ග සිත් තුළ ඥාන දර්ශන සෝදාපට්ටි මාර්ග සිත, සකදාගාමි මාර්ග සිත, අනාගාමි මග්ගසිත, අරිහත් මග්ගසිත කියන මාර්ගසිත වලට කියනවා ඥාන දර්ශන සුද්ධිය ඔන්න ඔය විදිහට කෙනෙකුට මේ වැඩ පිළිවෙල අනුපූර්ව ප්‍රතිපදාව සීලෙන් පටන් අරගෙන සමාධිය ප්‍රඥාව දියුණු කරගෙන යෑමේ අවසාන පියවර තමයි මෙන්න මේ කියන මාර්ගඵල වලටපත් වෙන්නේ. එතකොට අපි බලමු ඉස්සරෝම මේ මාර්ගඵල අපි ඒ සිත් පිළිබඳව දැන් අපි තේරුම් ගන්නු මොනවද මේ මාර්ගඵල සිත් කියන්නේ. එතකොට අපි කතා කරන්න තියෙන පළමුවෙන්ම සෝතාපට්ටි මග්ගචිත්ත පළවෙනි වතාවට කතා කරන්නේ. සෝතං ආපන්නෝ සෝතාපට්ටෝ කියලා කියනවා. ඒ කියන්නේ සෝතය කියලා කියනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන නමක් තමයි සෝතය කියන්නේ. නිවන නැමැති සාගරයට හමුවන ජලපහර ගංගා කියලා අපි ගත්තොත් ඒ විදිහට මේ සෝත හරියට යම් නිවන හැටියට අපි සාගරය උපමා කරගත්තොත් ඒ සාගරයට යම් ගංගාවක් වැටෙනවා නම් ඒ ගංගාව හැටියට මාර්ගය කියන එක උපමා කරොත් එතකොට මේ ගඟ දිගේ යම් කිසි කෙනෙක් ඉදිරියට ගියොත් ඒකාන්තයෙන් ඔහු සාගරයට සම්පූර්ණ වෙනවා. අන්න ඒ වගේ මේ සෝත නැමැති සැඩ පහර ගඟ දිගේ කෙනෙක් මේ ආරෂ්ඨාංග මාර්ගයේ නැමැති ගංගාව දිගේ යම් කිසි කෙනෙක් ගියොත් නිවන නැමැති සාගරයට ඒකාන්තයෙන් යොමු වෙනවා. පත් වෙනවා. එනිසා මේ සෝතාපන්නෝ කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට යම් කෙනෙක් පළමු වර පැමිණියා නම් ඔහුට කියනවා සෝතාපන්න මග්ගසිත උපදවාගත්තා කියලා. සෝතාපන්න. එතකොට සෝතාපන්න මාර්ගසිත කියලා කියන්නේ අර විදියට ඇවිල්ලා ප්‍රථම වතාවට ඔහු නිවන අත්දැකීම ඒ කියන්නේ නිවන කියන්නේ මොකද්ද? මේ ස්කන්ධයන්ගේ Nirodhaය ඔහු නුවණින් ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ ප්‍රත්‍යක්ෂ කරේ ජීවිතේ පළමු වතාව. කොහොමද ප්‍රත්‍යක්ෂ කරේ? මෙන්න මේ කියන සීල විසුද්ධි, චිත්ත විසුද්ධි ආදී මේ සප්ත විසුද්ධි සම්පූර්ණ කරගෙන පැමිණි කෙනා ඒ වැඩ පිළිවෙලේ අවසානයේ මේ ලෝකයට අයිති දේවල් හටගෙන නිරුද්ධ වෙනවා කියන මේ Nirodhe උසාත් කරගන්න. එතකොට මේ Nirodhe කියලා කියන්නේ මේ අපි දන්න මේ හටගත්තු දෙයක් නැති වෙන Nirodhe නෙවෙයි. මෙතන Nirodhe කියලා කියන්නේ අනුපාද Nirodhe. නොහට ගන්නා බව තමයි මෙතන Nirodhe කියලා කියන්නේ. දැන් හටගත්තු දෙයක් නැති වුණාට ඒක නැවත උපදින්න පුළුවන්. ඇයි උපදින්නේ? ඉපදීමට හේතු වන හේතු තියෙන නිසා. දැන් අද මේ මේ පින්වතුන් මේ වෙලාවේ බොරු කිව්වේ නැති වුණාට බොරු කියෙන්නේ නැද්ද? කියෙන්න පුළුවන්. ඇයි? බොරු කියන හේතුව ඔබ තුළ තියෙනවා. ලෝභය, දේශය, මෝහය කියන මෙන්න මේ කෙලස් ටික තියෙනවා. ඕවගෙන් තමයි ඔය බොරුව කියන එක උපද්දවන්නේ. ඒ නිසා බොරු නොකිය ඉන්න නෙවෙයි මේ සෝවාන් මාර්ගයේ පත් කරන්නේ බොරු කීමට ලක්වන මේ ලෝභ දේශ මොහොතේ මේ කෙලෙස් වල ස්වභාවය තමයි ඇති කරන්නේ. එතකොට ඒ කියන සෝවාන් මාර්ග සිත තමයි අපේ පළමුවෙන්ම තියෙන්නේ. එතකොට සෝවාන් මාර්ග සිත හරියට මොන වගේද? ඒ Nirodhe කියන එක ප්‍රත්‍යක්ෂ කරේ අඳුරේ ඉන්න කෙනෙක් විදුලි එළියෙන් යම් කිසි භාණ්ඩයක් හෝ යම් ද්‍රව්‍යයක් හෝ දැක්කනම් අන්න ඒ වගේ කියනවා මේ සෝවාන් මාර්ග සිතෙන් නිවන දැක්ක කෙනා. නිවන ප්‍රත්‍යක්ෂ කරා. අඳුරේ පවතින දෙයක් විදුලි කොටන මොහොතේදී ඔහු දැක්කා. හැබැයි ඔහු දැක්ම ඔහුට ස්ථිරයි. ප්‍රත්‍යක්ෂ. ඒකේ සැකයක් නැහැ කවදාවත්. ඒකාන්තයෙන් ඒක ඔහුට ප්‍රත්‍යක්ෂයි. ඒ බඳු දැක්මක් තමයි දැක්කේ. එතකොට අන්න ඒ වගේම සෝවාන් මාර්ග සිත කියලා කියන්නේ. එතකොට මේ සෝවාන් මාර්ග සිත යම් වෙලාවක යම් సంతානික ඇති වුණා නම් ඒ මාර්ග සිතින් කරන ක්ලේශ ප්‍රහාණය. මොනවද ප්‍රහාණය කරන කෙලෙස්? සංයෝජන වශයෙන් ගත්තොත් සංයෝජන තුනක් නැති කරන මොනවද ඒවා? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන සහ මුලින්ම නැති කරලා දානවා. මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන දේවල් අර විදර්ශනා වැඩ පිළිවෙලේදී අර කියපු සප්ත විසුද්ධියේදී විස්කම්බන වශයෙන් යටපත් කරලා දානවා. තදංග වශයෙන් හෝ විස්කම්බන වශයෙන් යටපත් කරනවා. හැබැයි ආපහු උපදින්න පුළුවන්. මාර්ගයේ සෝවාන් මාර්ග සිතේ උපදින්න පුළුවන් හැකියාව අනුසයම නැසලදා. එතකොට සෝවාන් මාර්ග සිත කියලා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කියන මේ තුන් සංයෝජනයන් සහ මුලින්ම නැති කරන නැසා ගන්න සිත. සිත් වශයෙන් ගත්තොත් මොනවද මුනි දුර වෙන සිත්? කාටද කියන්නේ? මොන සිද්ද ඔබේ දුර වෙන්නේ දැන් අපි කතා කරන්නේ කුසල් සිත් අකුසල් සිත් වලහා කතා කරා කුසල් සිත් පිළිබඳව කතා කරා දැන් අපි ලේසි කරලා දුන්නොත් අකුසල් සිත් ටික අකුසල් සිත් කීයක් තියෙනවද 12ක් තියෙනවා අකුසල් සිත් 12න් සෝවාන් මාර්ග සිතෙන් නැති වෙන්න මොන සිත් විදිහට අපි ඉගෙන ගන්නවා ඉන්නවා කියනවා. දැන් මේ අපි කියවන්නේ මේ නැති වෙනවා කියලා ditthිය කියලා එකක් නේද? එහෙනම් අකුසල් සිත් තුළ තියෙනවා ditthිගත සංපයුක්ත කියලා සිත් එකක් නේද? අන්නේ ditthිගත සංපයුක්ත සිත් හතර සහ මුලින්ම නැති වෙනවා. සෝමනස්ස සාධකද ditthිගත සංපයුක්ත සසංකාරික සිත් අසංකාරක සිත කියලා අපි නම් කරේ අකුසල් සිත් ටික. අන්නේ දිට්ඨිගත සංපයුක්ත සිත් හතර සහ මුලින්ම නැති වෙනවා. තව එකක් නැති වෙනවා. මොකක්ද? මෝහ මූඩ සිත් වල තියෙන විචිකිච්ඡා සංපයුක්ත සිත්. ඇයි අර සංයෝජන වලින් නැති වුණානේ නේද? විචිකිච්ඡාව කියන්නේ කෙලෙසි. එහෙනම් මොකට ඒ මෝහ මූල සිත විචිකිච්ඡා සංපයුක්ත සිත උපදින්නේ නැහැ. අකුසල් සිත් වලින් සිත් පහක් සහ මුලින්ම නැති කරනවා සහ අය මොනවද අපායගාමී සියලු කෙලෙස් නසලා දානවා දැන් සෝවාන් වෙච්ච කෙනාට ඉතුරු ලෝභ මූල සිත් එක උපදින්න පුළුවන්. දේශ මූල සිත් දෙකම උපදින්න පුළුවන්. මෝහ මූල සිත් උද්දච්ච සංකල්ප සිත් උපදින්න පුළුවන්. හැබැයි ඒ වගේ කවදාවත් අපායගාමී කෙලෙස් උපදවා ගන්නෙ නැහැ. ඒ කියන්නේ ඒ ලෝභයේ බොරු කියන්න යොදලාගෙන පරුෂ වචන කියන හොරකම් කරන්න කාමයේ වර්ගවය හැසිරෙන්න මේ සඳහා ඒ ලෝභය උපදින්නේ අන්න ඒ වගේ සෝවාන් විච්ච ගමන් අපායগামী සියලු අකුසල ශක්තිය සමවලින්ම නැසිලා ඊට මෙහා කාම ලෝක රූප ලෝක අරූප ලෝක උපදින්න පුළුවන් වෙනත් ආකාරයෙන් මේ දැන් අපි ලෞකික වශයෙන් ගත්තාම මේ ඇතිවෙන මේ කාම ආශාවන් ඇති වෙන්න පුළුවන්. හැබැයි අපායগামිනී ආශාවන් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට තමයි මේ කෙලෙස් ප්‍රහාණය වශයෙන් ගත්තොත් සෝවාන් පුද්ගලයාගේ නැති වෙන කෙලෙස් තමයි සංයෝජන තුන නැති වෙනවා. ඒ වගේම තව අපි උපාදාන වශයෙන් ගත්තොත් මොනවද? දිට්ඨි උපාදාන, අට්ඨවාද උපාදාන, සීලබ්බත උපාදාන කියන තුන කාම උපාදානයේ පමණ ඉතුරු වෙනවා. ඒතකොට නීවරණ වශයෙන් ගත්තොත් මොනවද නැති වෙන්නේ? හ්ම්? නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද දීන මිත්තු උද්දච්ච කුච්ච විචිකිච්ඡා. මොකද? විචිකිච්ඡා නීවරණය සහ මුලින්ම නැති. ඒ වගේ ඕග යෝග ග්‍රන්ථ ආදී මේ වගේ තම තමන්ට මේවා තේරුම් ගන්න පුළුවන් අර කෙලෙස් යන්ට අනුව. එතකොට ඒ විදිහට මේ නැති වෙන කෙලෙස් පිළිබඳව ගත්තොත් ඊළඟට මේ සෝවාන් පුද්ගලයන් තුන් දෙනෙක් ගැන සඳහන් වෙනවා මේ ධර්මයේ ඒක බීජ කෝලංකෝල සත්තක්කත්තු පරම කියලා. ඒක බීජ කෝලංකෝල සත්තක්කත්තු පරම කියලා සෝවාන් පුද්ගලයන් තුන් දෙනෙක් ගැන සඳහන් වෙනවා. එතකොට ඒක බීජ කියලා කියන්නේ කවුද? යම් කිසි කෙනෙක් සෝවාන් වෙලා ඒ ආත්මයක් තුළ යම් කිසි කෙනෙක් සියලු කෙලෙසුන් නසල අරිහත්ත්වයටපත් වෙනවා නම් ඔහු ඒක බීජ පුද්ගලයා කියලා කියනවා. භවයේ එක්වතාවක් තුළ යම් කිසි කෙනෙක් දැන් සෝවාන් වෙලා භව හතකට මෙහා ඒ අත හෝ බව දෙකකින් තුනකින් හතරකින් පහකින් හෝ මේ අතර කාලයකදී ඔහු ඉතුරු මාර්ගඵල සම්පූර්ණ කරගෙන දුක්ඛලවල කරගන්නවා නම් ඔහුට කියනවා හෝලං හෝල කියලා. පුද්ගලයාට සත්තක්කතු පරම කියලා කියන්නේ උත්සාහ නොකර හිටියත් බව හතක් ඇතුළත බව හතක් අවසානයේ ඒකාන්තයෙන් ඔහු සියලු කෙලෙස් නැසලා අරහත්ත්වයටපත් වෙනවා. ඒ පුද්ගලයාට තමයි සත්තක්කන්තු මරණ කියලා කියන්නේ. එතකොට සෝවාන් පුද්ගලයෝ තුන් දෙනෙක් සඳහන් එතකොට ඒ විදිහට සෝවාන් මාර්ග සිත යම් කෙනෙකුට ඉපදිලා ඒ අනුතුරුවම කල් නොයවා සෝවාන් ඵල සිත උපදවනවා. හැබැයි මේ ඵල සිත නිතරම තියෙනවද? නෑ. මේ ඵල සිත නිතරම ඒ ඵලසිත සෝවාන් මාර්ගයට අනුතුරුවම ඵලසිත දෙකක් තුනක් හෝ හටගෙන නැවත හිත බවාංගගත වෙලා සාමාන්‍ය කාමාවචර සිත් යාට උපදින. රූප භවයක නම් ඒ අදාළ රූපාවචර සිත් උපදින්න පුළුවන්. නමුත් ඔහුට පුළුවන්කම තියෙනවා ආපහු මේ සෝවාන් ඵලසිත උපදවා ගන්න ඔහු ඒක සමවැදී වශයෙන් අර ධ්‍යානයක් පුරු කරන්නා වගේ පුරුදු කරන්න ඕනේ. ඒ පුරුදු කරන්නේ ඔහු අර කියන උදයබ්බේ ඥානය කියන මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේ එහා කොටස ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ පටන් නැවත නැවත ඔහු පංච උපාදාන ස්කන්ධයේ උදේ වැය වඩන්න වඩන්න ඔහු අසෝවන් ඵල සමාපත්තිය උපදවා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ දේවල් වශී කරගෙන ඔහුට ඒ සමාපatti සුවයෙන් අර ਦਿੱත්ත ධම්මිකව නිවන් සුවය විඳින්න ගත කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් අර මාර්ගයට අනතුරුව ඵලයක් ඇති වුණා නම් ඒක හැම කල්ලිම තියෙනවා නෙවෙයි. හැබැයි ඒක නෑ කියලා ඔහු දැන් පුතක් ජනෙ වෙනවද? නෑ. ඔහු සෝවාන් පුද්ගලයෙක්ම තමයි. ඇයි? අර මාර්ග සිතකී යම් කෙලෙසයක් නැසුවනම් ඒ කෙලෙස් කවදාවත් උපදින්නේ නැහැ. යම් කෙලෙස් ටිකක් නිසා පු탁ජනයි කියලා කිව්වනම් ඒ කෙලෙස් අය කවදාවත් ඔහුට උපදින්නේ නැහැ. ඒ නිසා ඔහුට සෝවාන් ඵලසිත නිතර නූපදුනත් ඔහු සෝවාන් ඵලස්තේ සෝවාන් ඵලලාභී පුද්ගලයෙක් කියලා අපි හඳුන්වනවා. එතකොට ඒ විදිහට ඒ සෝවාන් ඵලය ලබා ගන්න පස්සේ ਉਹ ප්‍රත්‍යවේක්ෂා පහක් සිද්ධ කරනවා ඒ තමන් ලැබූ මාර්ගය ප්‍රත්‍යවේක්ෂා කරනවා ලැබූ ඵලය ප්‍රත්‍යවේක්ෂා කරනවා ඊට පස්සේ තමන් ප්‍රහීන කරපු කෙලෙස් ප්‍රත්‍යවේක්ෂා කරනවා ඒ වගේම තමන්ට තව ප්‍රහීන කරන්න තියෙන කෙලෙස් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරනවා හා නිවන ප්‍රත්‍යවේක්ෂාව කියන මේ ප්‍රත්‍යවේක්ෂා පහක් ඔහු සිද්ධ කරනවා ඉතින් ඔන්න ඔය ටික තමයි සෝවාන් මාර්ග ඵල කියන සිත් දෙක පිළිබඳව කතා කරන්න තියෙන්නේ. ඒතකොට සෝවාන් මාර්ග සිත කියන්නේ මොකක්ද කියලා ඔබට යම් අදහසක් එන්නකේ මාර්ගසිත කියන්නේ මොකක්ද කියලා. ඒ මාර්ගසිත ලෞකික නෙවෙයි ඒකාන්තයෙන් ලෝකෝත්තරයි. ඇයි ඒකට ලෝකෝත්තරයි කියන්නේ? ඒ සිතට අරමුණුනේ ලෞකික ධර්මයක් නොවේ. මොනවද ලෞකික ධර්ම? ඈ මොනවද ලෞකික ධර්ම? චිත්ත, චෛතසික, රූප ආදී මෙන්න මේ දේවල්. යම් හිතකට ලෞකික ධර්මයක් අරමුණ වෙන රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්. එහෙම නැත්නම් තමන්ට ඇති වෙච්ච සිතක් හෝ එහෙම නැත්නම් ඔබ කියන මේ සම්මුති දේවල්, ගෙවල් දොරවල් යානවාන ආදී මේ දේවල් මේවා අරමුණ වෙනවා. ඒ හැම සිතක්ම ලෞකික සිත. යම් හිතකට මේ වගේ තොර වූ අසංකත ධාතු හේවත් ස්කන්ධ නිරෝධය හේවත් නිවන අරමුණු වෙනවා නම් අන්නේ සිත ලෝකෝත්තරයි. ඇයි ඒ හිතට අරමුණුනේ ලෝකයට අයිති නැති දෙයක්. ඒ නිසා ඒක ලෝකෝත්තර ඒ නිසා හිත ලෝකෝත්තර වෙන්නේ ලෝකේ ඊතර දෙයක් අරමුණු වෙච්චි නිසා. එතකොට දැන් ඔබට ඇයි ඒ හිත ලෝකෝත්තර කියන්නේ? එතකොට මේ ලෝකෝත්තර සිතක් උපදවාගන්නේ කොහොමද? සෝවාන් මාර්ග සිත කියන්නේ මොකද්ද? සෝවාන් ඵල සිත හා සෝවාන් පුද්ගලයා කියන්නේ කවුද කියලා දැන් ඔබට යම් දලසටහනක් එනවා. ඒකෙන් ඔබට අහන කෙනෙකුට මේක පිළිබඳව ඔබට කියන්නත් පුළුවන්. යම් කිසි කෙනෙක් ඇහුවොත් මොකද්ද සෝවාන් වෙනවා කියලා කියන්නේ කියලා ඇහුවොත් කෙනෙකුට ඉතින් ඒක ඔබට කියන්න පුළුවන් හැකියාව මේ දේශනාව නැවත නැවත අහලා හෝ අමතක වෙනවට නැති කරගන්න. ඇයි සමහර විට ඔබගෙන් අහන්න පුළුවන්. අභිධර්මයේ ඉගෙන ගන්නවා නේද, පන්තියට යනවා නේද, මොකද්ද සෝවාන් වෙනවා කියලා කියන්නේ. මොකද්ද සෝවාන් ඵලසිත කියන්නේ කියලා ඇහුවොත් ඔබට මටද නින්දා නොවන විදියට කීපේ හැකියාව තියෙනවා. එතකොට ඊළඟට කතා කරන්න යන සකදාගාමී මග්ගසිත හා පරසිත. සකදාගාමී මග්ග සකින් ආගාමි සකදාගාමි කියන්නේ. සකින් කියලා කියන්නේ එක වතාවක් කාම ලෝකෙට පැමිණෙනවා කියන අර්ථයෙන් සකදාගාමී කියලා කියනවා. එතකොට සකදාගාමී වෙන්න වෙන මාර්ගයක් තියෙනවද? නෑ. සකදාගාමී වෙන්නත් තියෙන්නේ අර පිළිවෙතම තමයි. අර කියන විසුද්ධි ක්‍රමයමයි. හැබැයි ඔහු දැන් ආයි මුල ඉඳන් සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය සම්පූර්ණ කරන්න අවශ්‍ය නැහැ. ඔහුට පුළුවන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ ඉඳන් පටන් ගන්න. එහෙම නැත්නම් පංච පාදාන ස්කන්ධයේ උදේලය කියන මෙතනින් ඔහුට පටන් ගන්න පුළුවන්. ඇයි? සෝවාන් වෙනකොට ඔහු සීලේ පරිපූර්ණකාරී. සීලය සම්පූර්ණ කරලා තියෙනවා. නමුත් සමාධියේ යම් යම් අඩුපාඩුම් තියෙනකොට නමුත් එයාගේ විදර්ශනා භාවනාව කරනකොට ඒ සමාධිය සකස් වෙනවා. ඒ විදිහට දැන් සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනාගේ මෝඩකම තව ඉතුරු වෙලා තියෙනවා. හැබැයි ලෝකේ නිට්ටයයි කියලා ගත්ත දොස්තිය නැහැ. හැබැයි මේ මම ඉන්නවා වෙමි කියන අදහස තියෙනවා. නිට්ටයයි කියන දොස්තිය නැති වුණාට නිට්ටය සංඥාව තියෙනවා. ඉන්නවා තියෙනවා කියන හැඟීම ඔහුට තියෙනවා. හැබැයි දෘෂ්ටියක් නැහැ. ඒ කියන්නේ ඒකාන්තයෙන් මේ ලෝකේ දේවල් සත්වයෝ පුද්ගලයෝ ඉන්නවා කියන දෘෂ්ටියක්. සිහි මුලා වීම නිසා ඔන්න නිට්ටය කියන අදහසෙන්ට පුළුවන්. සංඥාවෙන්ද පුළුවන්. ලෝභයෙන් ඒ නිසා ඔහුගේ උපදින්න පුළුවන්. සත්පුද්ගලයන්ට මම කියන ඒ මෝඩකම ඔහු තුල තියෙන. දැන් ඒක ගෙවන්න ඕනේ. ඒක ගෙවන්නත් කරන්න මොකද්ද මේ කියන නාම රූප ධර්මයන් අර කතා කරපු පංච උපාදාන සංදයන් නැවත නැවත නැවත නැවත අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් නැවත නැවත මෙනෙහි කරනවා පුරුදු කරනවා අන්න මෙහෙම මෙහෙම පුරුදු කරනකොට ඔහු අර විදිහට අර තමන්ගේ නීවරණ යටපත් වෙලා ඉන්ද්‍රිය ධර්මයෝ නැවත සද්ධා සති විරිය සමාධි ප්‍රඥා ආදී මේ ඉන්ද්‍රිය ධර්මයන් ඔහුගේ සම මට්ටමට ඇවිල්ලා ඒ පස්සේ අන්න නැවත ඔහුට අර කලකිරීම කියන එක ඇති වෙලා නොයලීම කියන ඇති වෙලා නැවත ඔහුට දෙවැනි මාර්ග සිත උපදිනවා නැවත වතාවක් ස්කන්ධය නිස්කන්ධ නිරෝධයවත් නිරෝධය අරමුණු කරමින් නැවත මාර්ග සිතක් උපදින. ඒක තමයි ඔහුලගේ දෙවනි මාර්ග සිත. ඒක හරියට අඳුරේ තියෙන දෙයක් පහන් ගෙලින් දැක්කා හා සමානෝව අර්ථ වඩා ටිකක් පැහැදිලිව මේ නිවන කියන එක ප්‍රකට වෙනවා. ඒ නිසාම මේ දැක්ම නිසා ඔහුගේ කෙලෙස් වශයෙන් ප්‍රහාණය වෙන්නේ අර ඕලාරිකව තිබුණු කාමරාග පටික කියන කාම ආසාව කියන එක හා දැඩි තරහව, ද්වේෂය කියන එක තමුක වෙනවා. තුනී වෙලා යනවා. දැන් සෝවාන් පුද්ගලයාට ඇති වෙච්ච කාම ආසාව, ලෝභය දැන් කොහොට එන්නේ නැහැ. සෝවාන් පුද්ගලයාට ඇති වෙච්ච තරහව දැන් ඒ සතරදාගාමී මාර්ගය උපදවාගත්තු කෙනාට එන්නේ නැහැ. ඇයි? ඔහු තව ටිකක් හිතේ මෝඩකම දුරු කරගත්තා ප්‍රගුණ කරලා පොරොන්දු කරලා. ඉතින් අන්න ඒ විදිහට මේ සතරාගාමි පුද්ගලයන් ගත්තාම ඒ ඒ විදිහට අර මාර්ගය ලබලා ඊට අනතුරුව දැන් ඉස්සරලා සෝවාන් ඵලසිතපත් වුණා වගේ ඒ සතරාගාමි මාර්ගයට අනුව සෝ සකදාගාමි ඵල චිත්තය උපදවන. එතකොට කෙලස් වශයෙන් ඔහුගේ ප්‍රහාණය වෙන්නේ කාමරාග කටික කියන එක තුනී වෙනවා පමණයි. සිත්ගතත් එහෙම විශේෂයෙන් ඔහුගේ දුර වෙන අලුත් අකුසල් සිත් පෙන්නන්නේ නැහැ. අර තමන්ගේ රසෝන් පුද්ගලයාට තිබුණු දැඩි කෙලෙස් තුනී වීම විතරයි. එතකොට ඒ සහදාගාමී පුද්ගලයන් ભેද වශයෙන් පස් දෙනෙක් වෙනවා. ඒ පස් දෙනා තමයි එක්කෙනෙක් දැන් මෙලොව මනුස්ස ලෝකයේ සකදාගාමී වෙලා ඔහු බ්‍රහ්ම ලෝකෙට හෝ වෙනත් ලෝකයකට ගිහිල්ලා ඉතුරු මාර්ග ඵල ලබා ගන්න පුද්ගලයෙක් මෙහි සෝවාන් වෙලා වෙනත් භවයක රහත් ඵලය ලබා ගන්න පුද්ගලයෙක්. ඒ පළවෙනි කෙනා. දෙවෙනි කෙනා දැන් දෙවෙනි කෙනා මෙලොව සකදාගාමි වෙලා මෙලොවම රහත් භාවයට පත් වෙනවා. මේ මෙලොවම රහත් භාවයට පත් වෙනවා. තුන්වෙනි කෙනා වෙනත් භවයක ඒ කියන්නේ මනුස්ස ලෝකයේ කියලා ගත්තොත් මනුස්ස ලෝකේ නෙවෙයි රූප ලෝකයක වගේ රූප අපි කියමු කෙනෙක් ධ්‍යාන උපදවාගෙන රූප භවයේ ඉඳලා එතනදී උක ධර්ම ශ්‍රවණය කරලා සකදාගාමි වෙලා වෙනත් භවයක සකදාගාමීලා මෙලොවට පැමිණලා රහත් වෙනවා. ඒ කියන්නේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා රහත් වෙනවා. ඒ වගේම තව පුද්ගලයෙක් එනවා වෙනත් භවයක සකදාගාමීලා ඒ භවයේම රහත් ඒ හතරවෙනි පුද්ගලයා. ඊට පස්සේ පස්වෙනි පුද්ගලයා පෙන්නනවා මේ මනුස්ස ලෝකේ සකදාගාමි මාර්ගඵලය ලබලා වෙනත් භවයක ඉපදිලා එහි රහත් නොවි නැවත මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඊතුරු මාර්ගඵල ටික ලබා ගන්න. ඔය පස්වෙනි පුද්ගලය. එතකොට මේ පස්වෙනි පුද්ගලයා සලකා බලාගෙන තමයි වරක් නැවත හැරී යනවා. සකින් ආගාමි නැවත මනුස්ස ලෝකෙට එනවා කියන අර්ථයෙන් පස්වෙනි පුද්ගලයා සලකාගෙන තමයි මේ මේ සඳහන් කරලා තියෙන්නේ සතින් ආගාමි සකදාගාමි කියලා එක් වරක් කාම ලෝකෙට පුද්ගලයා කියලා. ඒතර අභිධර්ම සම්ධිකාවේ තමයි මේ තොරතුර තියෙන්නේ. ඒ පිළිබඳව ඔබට තවත් ඒ තොරතුරු ඒ පොතෙන් ඕනනම් දැනගන්න පුළුවන්. එතකොට ඒ සකදාගාමි මාර්ග ඵල සිත ඒ විදිහට අර කියපු ආකාරයටම ඔහු පංච පාදානස්කන්ධයේ උදේලය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ විදිහට ත්‍රිලක්ෂණය වඩමි ප්‍රගුණ කරගෙන යනකොට අර විදිහට කලකිරීම නොඇලීම ඇති වෙලා ඉන්ද්‍රිය ධර්මයන් සම වෙලා නිවන අරමුණු කරමින් සකදාගාමි මාර්ගසිත උපදිනවා මාර්ගයෙන් අනුදුව සකදාගාමි ඵලසිත එකක් දෙකක් කොහොමදගෙන නැවත හිත බවන්න ගත වෙලා නැවත ඔහුගේ සිත් සුපුරුදු පරිදි ගත වෙනවා නමුත් ඔහුගේ කෙලෙස් ප්‍රමාණයක් තුනී වෙලා තියෙනවා ඊළඟට එච්චරයි සකදාගාමි මාර්ග ඵල සිත් පිළිබඳව කතා කරන්න තියෙන්නේ මේ වගේ විශේෂයෙන් සඳහන් කරලා තියෙන්නේ එක පුද්ගලයෙකුම මාර්ගසිත එකයි උපදී. දැන් මාර්ගසිත හතරක් තියෙනවානේ. සෝවාන් මාර්ගය නම් එක වරක්. සකදාගාමි මාර්ගය නම් එක වරක්. හැබැයි ඵලසිත තමන්ට ඕන තරම් උපදවා ගන්න පුළුවන්. දැන් සමාපatti සෝයේ වගේ ඉන්නකොට ඒ සමාපත්තින කාලය තුලම ඵලසිත තමයි උපදින්නේ. එතකොට සකදාගාමි මාර්ග ඵලසිත ඊළඟ අනාගාමී මාර්ග ඵලසි න ආගාමී අනාගාමී කියලා කියනවා න ආගාමී කියලා කියන්නේ නැවත එන්නේ නැහැ කාම ලෝකෙට නැවත පැමිණෙන්නේ නැති යම් කෙනෙක් ඉන්නවා නම් ඔහු අනාගාමී පුද්ගලයා කියලා කියනවා එතකොට ඒ අනාගාමී මාර්ග ඵල ලබන්නත් කරන්න තියෙන්නේ අර ටිකම තමයි ඒක ඔහු නැවත නැවත ප්‍රගුණ කරනකොට තිලක්ෂණය වඩනකොට අනාගාමී මහාර්ග සිතේ ඉපදিলা ඉන්නාතුර ඵල චිත්තේ උපදිනවා. එතනදී යම් විශේෂයක් වෙනවා කෙලස් ප්‍රහාණය පිළිබඳ. අනාගාමී තත්වයට පත්වෙච්ච කෙනාගේ ඕරම් භාග්‍ය සංයෝජන සියල්ලම ප්‍රහීන වෙලා යනවා. මොනවද ඒවා? සක්කාය විච්ච විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග කටිම කියන මේ සංයෝජන පහ සහ මුලින්ම දුරු වෙනවා. සිත් වශයෙන් ගත්තොත් අර කියපු ද්වේෂ මූල සිත් දෙක අකුසල සිත් 12න් දැන් සිත් පහක් සෝවාන් මාර්ගයේ මැසුවා ද්වේෂ මූල සිත් දෙක තිබුණා. ඒ දෙක මේ අනාගාමි මාර්ගයේ සමනුලිත නැති කරලා දාන. ඔහු අනාගාමි පුද්ගලයා සමාධියේ පරිපූර්ණකාරී පුද්ගලයා කියලා කියනවා. එතකොට ඒ කෙලෙස් වශයෙන් ගත්තම් මේ විදිහට කාමරාග පටික කියන්නේ තුනී වෙච්ච කෙලෙස් ටික සහමුලින්ම නැති කරලා දානවා. සිත් වශයෙන් පටික සංපයුක්ත සිත් එක නැති කරනවා. එතකොට මේ අනාගාමී පුද්ගලයන් ඉන්න පුළුවන් වර්ග දෙකක් එකක් තමයි ධ්‍යාන රවෝ හා ධ්‍යාන රවෝයි එතකොට ධ්‍යානයේ නොලැබුවත් අනාගාමී පුද්ගලයන් මේ ජීවිතේ මේ භවයේදී රහත් නොවුණු එහෙ ධ්‍යාන ලැබලා ඉන්නේ නැතත් මරණාසන්න මොහොතේ අවසාන මොහොතේ ඕ චතුත්ථ ධ්‍යාන උපදවාගෙන පංච සුද්ධාවාසයෙන් බ්‍රහ්ම ලෝකවල මේ අනාගාමී වහන්සේලා උපදිනවා. මේ අනාගාමී වහන්සේලාගේ නියතය. එතකොට මේ පංච සුද්ධාවාසයේ උපදින අනාගාමී පුද්ගලයන් පස් දෙනෙක් පිළිබඳව ධර්මයේ සඳහන්. අනාගාමී පුද්ගලයන් පස් දෙනෙක් පළවෙනි අනාගාමී පුද්ගලයා තමයි අන්තරා පරිනිබ්බායි පුද්ගලයා. අන්තරා පරිනිබ්බායි පුද්ගලයා කියලා කියන්නේ નિયમિત දැන් අපි කියමුකෝ අනාගාමී වෙලා සුද්ධාවාසයේ ඉපදුනන් පස්සේ ඒ සුද්ධාවාසයේ භූමියේ નિયમિત ආයුෂ සම්පූර්ණයෙන් ඉවර කරන්න පෙර අතරදී රහත් භාවයට පත් වෙලා පිරිනවන් පාන. ඔහුට කියනවා අන්තරා පරිනිබ්බාය උපහච්ච පරිනිබ්බාය කියලා දෙවනි අනාගාමී පුද්ගලයා යම් සුද්ධාවාසයක ඉපදුනා නම් નિયમિત ආවුස සම්පූර්ණයෙන් ඉවර කරලා තමයි පිරිනුවන් පාන. ඒ අනාගාමී පුද්ගලයෙක් ඉන්නවා. ඔහු උපහච්ච පරිනිබ්බාය. මේවා සමහරවිට ඔබට අහන්නකෝ ප්‍රශ්න වශයෙන් කෙනෙක් ඇහුවොත් ඒවා මේ අනාගාමී පුද්ගලයන් පිළිබඳව දැනගෙන ඉන්න එක හොඳයි. ඊළඟ අසංකාර පරිණි අසංකාර පරිණිපාය වල තුන්වෙනි අනාගාමී පුද්ගලයා ඒ කියන්නේ උත්සාහ නොකොට උත්සාහයෙන් භාවනා නොකොට රහත් භාවයට පත් වෙලා පිරිනිවහාන අනාගාමී පුද්ගලයෙක්. ඔහුට කියනවා අසංකාරී පරිණිපාය අසංකාර පරිණිපාය ඊළඟ සසංකාර පරිනිර්වාණය. සුද්ධාවාසිකේ ඉපදিলা උත්සාහවත් වෙලා උත්සාහවත් වෙලා තමයි රහත් වෙලා පිරිනවනවා. ඒ අනාගාමී පුද්ගලයා සසංකාර පරිනිර්වාණය. ඊළඟ උද්දම් සෝත අකනිත්‍යගාමී පුද්ගලයාට පිළිවෙලින් දැන් අවීතයේ පැවිදිලා සුදස්ස සුදස්සි කියන මේ බ්‍රහ්ම ලෝකවල පිළිවෙලට ගිහිල්ලා අකනිත්තේට ගිහිල්ලා පිරිනුවන් පාන අනාගාමී පුද්ගලයෙක් ඉන්නවා. අනාගාමී පුද්ගලයෝ පස් දෙනෙක් ඉන්නවා. අන්තරා පරිනිබ්බායි, උපහච්ච පරිනිබ්බායි, අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි, උද්දන් සෝත අකනිත්තක. අනාගාමී පුද්ගලයෝ කොටස් පහක් එතකොට අනාගාමී කියලා අපි කිව්වේ නැවත කාම ලෝකෙට නැති නිසා. කාම ලෝකෙට හේතු සම්පූර්ණයෙන්ම නැති කරා. කාම රාගය සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙනවා. පටිඝය සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙනවා. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී මේ පංච කාමයන් තියෙන ආශාව, තණ්හාව සහ මුලින්ම නැති කරලා එතකොට ඒ විදිහට මේ අනාගාමී මාර්ගසිත යම් කෙනෙක් උපදවා ගත්තොත් ඒ අනතුරුක ඵලසිත උපදිනවා. ඔහුට පුළුවන් තමන් ලැබපු ඵලයට අවශ්‍ය නම් සමවැදෙන්න ඒ සඳහා සමාපatti වශයෙන් පුහුණු කරලා ඵල සමාපatti සුවේ විඳින්න පුළුවන්. ඒ මේ කියපු අනාගාමී පුද්ගලයා සකදාගාමී පුද්ගලයනොත් අර සෝවාන් උතුමන් වහන්සේලා වගේ මේ ප්‍රත්‍යවේක්ෂාවන් අර පහම කරනවා. තමන් ලැබපු මාර්ගය, තමන් ලැබපු ඵලය හා තමන් ප්‍රහීන කරපු කෙලෙස්, අවශේෂ කෙලෙස් හා නිර්වාණ ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ ප්‍රත්‍යවේක්ෂා පහ කරනවා. ඊට පස්සේ රහත් මාර්ගය හා ඵලසිත. අරිහත් මාර්ගසිත හා ඵලසිත. එතකොට අරිහත් වෙන්නත් කල යුත්තේ එකම දෙයයි. ඒ සඳහා වෙන මාර්ගයක් මේ මාර්ගයම තමයි. අපි මේ අවබෝධ කරගත්තු අර දිට්ඨි විසුද්ධියෙන් ප්‍රත්‍යක්ෂ කරගත්තු නාම රූප ධර්මය මජ්ජපාදාන ස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ප්‍රගුණ කරන එකයි තියෙන්නේ. ඔබ හොඳට සඳහන් වෙනවා සංයුත්ත නිකායේ සීල සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සීල සූත්‍රයේ අහනවා ස්වාමීනි මේ පුතත් යන කෙනා සෝවාන් වෙන්න කුමක් කළ යුතුද? අන්න එතකොට කියනවා ඇරෙත්නි පුතක් යන කෙනා සෝවාන් වෙන්න මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බැලිය යුතුයි කියලා. එතකොට මේ නිසා ඔහු පුතක් යන භාවයෙන් මිදලා සෝවාන් ඵලයට පත් වෙනවා. ස්වාමීන් සෝවාන් වෙච්ච කෙනා සකදාගාමී වෙන්න කුමක් කරේද? ඇරෙත්නි මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් බැලිය ස්වාමීන් සකදාගාමී කියන අනාගාමී වෙන්න මේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් දැකීම. ස්වාමීන් අනාගාමී කියන රහත් වෙන්න මේකම නැවත නැවත අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් වැඩි යුතුයි ඒක ප්‍රගුණ කරන්න කරන්න කරන්න භාවිත බහුලීගත කරන්න කරන්න අර අවශේෂ කෙලෙස් ප්‍රහීන වෙවි ප්‍රහීන වෙවි අවන්ට නිවන දැర్శන. එතකොට මට කියන්න බැරි වුණා අර අනාගාමී පුද්ගලයා හරියට ඒ නිවන දකින්නේ චන්ද්‍රාලෝකයේ අඳුරේ තියෙන දෙයක් දකින්නා හා සමානව ඔහුට මේ ස්කන්ධ නිරෝධේවත් නිවන දකින්න ලැබෙනවා ප්‍රත්‍යක්ෂ එතකොට තවත් ඔහුට ඒ ප්‍රත්‍යක්ෂය නිසා ඒ බලය නිසාම තමයි අර තමන්ගේ ඉතුරුව තිබුණු කාමරාග පටික දෙක සමරින්ම නැසිලා දැන් මේ නැසෙන්නේ අනුසය මට්ටම අනුසය කියලා කියන්නේ මොකද්ද? අපි තුල උපද්ද වීමේ හැකියාව. අත්යෙන් තරහා නාවත් තරහා එන ශක්තියක් මේ ඇතුළත තියෙනවා. අන්න ඒ හැකියාව තමයි අනුසය කියලා කියන්නේ. නිදන්ගත කෙලස් කියලා අපි තව විදිහකින් කියනවා වට අනුසය කෙලස් කියලා. එතකොට මාර්ගයේ නසන්නේ අපි තුල හටගත්තු කෙලස් නෙවෙයි. මාර්ගයෙන් නසන්නේ අතීත කෙලෙස් නෙවෙයි. මාර්ගයෙන් නසන්නේ අනාගත කෙලෙස් නෙවෙයි. මාර්ගයෙන් නසන්නේ වර්තමාන කෙලෙස් නෙවෙයි. ඇයි එහෙම කියන්නේ? මාර්ගයක් වඩනකොට අතීත කෙලෙසුත් නැහැ. ඇයි? අතීත කෙලෙස් නිරුද්ධ වෙලා. අනාගත කෙලෙස් අනාගත කෙලෙස් ඉපදිලා. දැන් වර්තමාන කෙලෙස් තියෙනවා නම් විදර්ශනා කරනකොට ඔබේ හිතේ එහෙනම් මාර්ගයේ කුමක්ද කෙලස් නසන්නේ නැද්ද? නසනවා. මේ කෙලස් ටික උපදවන්න තියෙන ගතිය තමයි නසකතා. ඒකට කියනවා අනුස්සය මට්ටම කියලා. අනේ අනුස්සය නසකතා. ඒ කියන්නේ අපි උදාහරණයක් දීවොත් අතීතයේ ඵල හටගත්තු තවම ඵල හටගත්තේ නැති අබලහ කපලදා. ගහමුරම කපලදා. දැන් ඔහු අතීතයේ පලන සුවට නෑ. ඇයි? ඒවා දැන් හැදිලා නැති නිසා. ඒවා හැදිලා ඒවා දැන් නෑ. ඒවා ඉවරයි අතීතය. අනාගත පලන සුවට නෑ. ඇයි? තවම ඒ පල ඉපදිලා දැන් තියෙන පල නැසුවට නෑ. ඇයි? පල දැන් හටගෙන නැති නිසා. අනාගතයේ හෝ වර්තමානයේ හෝ පල හටගන්න පුළුවන් හේතුව නැසලට. ගස කපලට අන්න ඒ වගේ තමයි මාර්ගී කරන්නේ හැම වෙලාවෙම මේ කෙලෙස් උපද්දවන ගතියයි නැසලා. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ මාර්ග කෘත්‍යය කියන්නේ. ඊළඟට අපි කතා කරගෙන ආවේ අනාගාමී මාර්ගඵල සිද්දේ කතා කරා. අරිහත් මාර්ග ඵල සිත තමයි කතා කරගෙන ආවේ අපි. එතකොට අපි කතා කරා මේ අරිහත් ඵල මාර්ග සිත ලබන්නත් අර විදර්ශනාවමයි පංච පාදානස්කන්ධය හෝ ආයතන ස්කන්ධ දාස්නාම රූප තිලක්ෂණයට නගමින් තමයි එයා ඒ විදර්ශනාව සම්මාර්ෂණය කරමින් එහෙම එනකොට එයාට නැවත අර කියන නීවරණ ධර්මයන් යටපත් වෙලා ඉන්ද්‍රිය ධර්මයන් ඉතා තියුණු භාවයටපත් වෙලා බෝධිපාක්ෂික ධර්මයන් දියුණු වෙලා නැවත ඔහුට අර මුලින් මාර්ග වලින් දැකගෙන ආපු නිවන ඔහු නැවත ඉතාමත් පැහැදිලිව දකින්න ලැබෙනවා ප්‍රත්‍යක්ෂ වෙනවා හරියට කුමක් වගේද දහවල සූර්යා ලෝකයෙන් යමක් දැක්කා වගේ මනාව දකින්න ලැබෙනවා කෙනෙදි නැතු. ඇයි ඒ අරිහත් මාර්ග සිතින් හිත සහ මුලින්ම පිරිසුදු කරලා සියලු ඉතුරු අවසේන සියලු කෙලෙස් සහ මුලින්ම නැසලා දැම්මා. අරිහත් මාර්ග සිත ගාවට එනකොට භෝගේ සිත ඊටාම පිරිසුදුයි. කාමරාගේ නෑ, නීවරණ ධර්මයන් නෑ, සීලය බොහෝ පිරිසුදුයි, සමාධිය බොහෝම පිරිසුදුයි. ඒ නිසා ඔහු අන්තිම වර නිවන දකින්නකොට ප්‍රත්‍යක්ෂ කරනවා. ඉතාමත් පැහැදිලිව ප්‍රත්‍යක්ෂ වෙන හරියට දහවල් කාලයේ අපක් දැක්කා හා සමාන. ඉතින් ඒ විදිහට ඒ අරිහත් මාර්ගයේ ලබපු පුද්ගලයා අරිහත් මාර්ගයට අනුව අරිහත් ඵල සිත් දෙකක් තුනක් හෝ ඉපදিলা නැවත හිත භවංගගත වෙලා ඒ ඊළඟට උපදින්නේ උන්වහන්සේට ලෞකික සිත් නෙවේ මේ මේ මේ අර කියපු කුසල් අකුසල් කිසිදු සිතක් උපදින්නේ නැහැ. ඒ උතුමන් වහන්සේට උපදින ක්‍රියාසිත තමයි උපදින්නේ. මෙතෙක් ඒ ආර්යයන් වහන්සේලාට ඉපදුනේ ඒ ඒ අකුසල් සිත් ඉපදුනා ඊට අදාළ ඊට පස්සේ කුසල් සිත් ඉපදුනා. දැන් සියලු අරිහත් මාර්ගයේ සියලු අකුසලයන් නැති කරලා දැම්මා. කුසලයන්ගෙන් ප්‍රයෝජනයක් නැහැ. මෝඩකම කියන එක සහමුලින් නැති නිසා ඔහුගේ సంతානයේ කුසල්ද සම්පූර්ණයෙන්ම ලෞකික කුසල් සම්පූර්ණයෙන් ප්‍රහීන වෙලා ගියා. දැන් මොහොත උපදින්න තියෙන්නේ ජීවත්ව ඉන්න භවයේ එදිනදා කටයුතු කර ගැනීමට අවශ්‍ය සිත් එකක් පමණයි. ඒවට කියනවා ක්‍රියාසිත් කියලා. කුසලද නොවුණු අකුසලද නොවුණු කර්ම විපාකද නොවුණු සිත් එකක් දැන් මොකද ක්‍රියාස් එතකොට ඔහු පේනවා නානකම් ඒ සිත් තමයි උපදී එතකොට සෝවාන් මේ අරහත් පුද්ගල උතුමන් වහන්සේලා වර්ග දෙකක් නම් කරලා තියෙනවා උබතෝ භාග විමුක්තහ ප්‍රඥා විමුක්ත කියලා ප්‍රඥාවෙන් ස්කන්ධයන් ලෝකේ දැකලා මිදිච්ච කෙනා අනිත් කෙනා තමයි සමාධිය වඩලා චේතෝ විමුක්තිය ලබාගෙන නුවණින් යුක්තව මෙතෙක් එයාට කියන ඔබ සමාධිය හා ප්‍රඥාව දෙකම උපකාර කරගෙන මිදිච්ච පුද්ගලයා. කොට කියනවා මොකද්ද? ඔබ තුභාග විමුක්ත පුද්ගලයා. සමාධිය නැතුව ප්‍රඥාවෙන්ම උපකාර කරගෙන මිදිච්ච කෙනා ප්‍රඥාවෙන්. හැබැයි ඔහුට සමාධිය ඒ ඒ මාර්ගඵල ලබනකොට උපදිනවා. මොකද මාර්ගයේ කියන් තුලම සම්මා සමාධිය තියෙන නිසා. එතකොට මේ විදිහට සෝවාන් මාර්ගසිත ඵලසිත සකදාගාමි මාර්ගසිත ඵලසිත අනාගාමි මාර්ගසිත ඵලසිත අරිහත් මාර්ගසිත ඵලසිත කියලා ඔන්න ඔය මාර්ග හා ඵලසිත අට පිළිබඳව තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට මෙතන මාර්ගය මාර්ගය කියලා කිව්වා. කුමක්ද මේ මාර්ගය? අංග 8කින් යුක්ත වූ ආර්ය ශ්‍රාන්ත මාර්ගය. මේක අපි හැමෝම දන්නවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට ඔතන තියෙන්නේ මොනවද? සීල සමාධි ප්‍රඥා කියන. එතකොට සීලයට අයිති කොටස මොනවද උතන? සම්මා වාචා, කම්මන්ත, ආජීව, සීලස්කන්ධය. ඊට පස්සේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, ප්‍රඥා ස්කන්ධය. සම්මා සති සමාධි, සමාධි ස්කන්ධය. එතකොට අන්නේ විදිහට සීල සමාධි ප්‍රඥා තමයි ඔය අංග අට තුල තියෙන්නේ. එතකොට මේ විදිහට මේ අංග 8කින් යුක්ත වූ මේ අංග ටික යම් කෙනෙක් දියුණු කිරීම තමයි අපි ලෝකෝත්තර මාර්ගය වඩනවා කියලා කියන්නේ. ඔය අංග 8 සම්පූර්ණයෙන්ම දියුණු වෙලා මුදුන්පත් වෙච්ච අවස්ථාව තමයි ඒ වෙලාවේ අපි කියන්නේ ලෝකෝත්තර මාර්ගසිත කියලා කියන්නේ. එතෙක් මෙහා අපි ඔය අංග 8 දියුණු කරනවා. හැබැයි ඒ අංග 8 ලෞකිකයි. ඇයි අපි මේ විදර්ශනාව කියන එක කරන්නේ ලෞකික ධර්මයන් අරමුණු කරගෙන. මේ රූපය, වේදනා, සංඥා, සංකාර, විඥාන මේ ලෞකික ධර්ම. මේ වගේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩන්නේ. ඒ නිසා ඒවා ලෞකිකයි. හැබැයි එතන තියෙනවා අංග 8 සම්මා දිට්ඨිය සම්මා සංකප්ප ආදී අංග 8 තියෙනවා ලෞකිකයි යම් වෙලාවක ඔය අංග 8 නිවන අරමුණු කරමින් ඉබුණාම ලෝකෝත්තර එතකොට සෝවාන් ආදී ඵල හතරයි මාර්ග හතරයි ඒකාන්තේ ලෝකෝත්තරයි අනිත් සියලු ධර්මයෝ ලෞකිකයි නිවනට කියනවා ලෝකෝත්තර කියලා නමුත් ඒකට තව විශේෂ නමක් කියන මොකද්ද අසංකත ධාතුව කියලා අනිත් සියල්ලම කියනවා සංකත කියලා එතකොට මාර්ගඵල සංකතයි ඇයි ඒ වසන්ත කරේ? ඒවා ඇති වෙලා නැති වෙනවා. මුලින් හටගත්තු මාර්ගයේ නැවත උපදින්නේ නැහැ. ඵලසකත් එහෙමයි. ඒ නිසා නිවන කියන්නේ අරිහත් මාර්ගයවත් ඵලයවත් නෙවෙයි. ඒවා නිවනටපත් වෙන උපකාරක ධර්මයක් හා නිවනට පමුණුවන දේවල්. ඒකට අසංකත ධාතුව තමයි නිවන කියලා කියන්නේ. ඒක නිත්‍යයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ විදිහට අපි යම් කිසි කෙනෙක් ඔය අපි අර පහුගිය මාසවල කතා කරපු රූපාවචර අරූපාවචර ධ්‍යාන නොලබා මේ විදර්ශනා මාර්ගයේ අහගෙන විදර්ශනා වඩලා රහත් ඵලයටපත් වුණා ওই විදිහට පෙන්නනවා මේ අභිධර්මයේ සිත් ඇහිදෙනකොට ඔය කෙටි ක්‍රමයට ලෝකෝත්තර සිත් 8ක් වශයෙන් ඊට පස්සේ තව ක්‍රමයක් තියෙනවා දීර්ඝ ක්‍රමය කියලා. ඒකෙත් වෙනවා ලෝකෝත්තර සිත් 40ක්. ඒ කොහොමද 40? එතකොට මොකද සිත් පෙන්නකොට ඔබ දැකලා ඇති සිත් කෙටි ක්‍රමයේ තියෙනවා කියද්ද 89ක් දීර්ඝ ක්‍රමයේ 121ක් තියෙනවා කියලා සඳහන් දීර්ඝ ක්‍රමයේ 121. ඔන්න ඔය 121 හැදෙන්නේ මෙන්න මේ මාර්ග ඵල සිත් අටක ධ්‍යාන වේදේ ගුණ වුණා. ඒක කොහොම ලේසි අමාරු නෑ. හැබැයි ඒක අපි තේරුම් ගන්නයි ඕනේ. නිවැරදිව තේරුම් ගන්න. අපි ඒක තේරුම් ගමු මෙන්න මෙහෙම. අපි කියමුකෝ ප්‍රථම ධානය උපදවාගත්තු කෙනා. මොන ප්‍රථම ධානය කියන රූපාවචර සිත උපදවාගත්තා. ප්‍රථම ධානයේ යම් කෙනෙක් උපදවාගෙන ඒ ප්‍රථම ධානයේ විදර්ශනා කරන්න බෑ. ධ්‍යාන හිතෙන් කවදාවත් මාර්ගඵල ලබන්න බෑ. එනිසා මාර්ගඵල විදර්ශනාවන් ලබ් විදර්ශනා කරන්නේ හැම වෙලාවෙම කාමාවචර සිත්වල. ධ්‍යාන හිතවලින් නෙවෙයි විදර්ශනා කරන්නේ. කාමාවචර ඥාන සංප්‍රයුක්ත සිත්වලින් තමයි විදර්ශනාව කියන සිත්වලින්. එතකොට කෙනෙක් ප්‍රථම ධානය ලබලා එයින් නැගිටලා. ඒ ප්‍රථම ධානයේ තියෙන නාම රූප ධර්මය. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අර විදිහට වඩනවා. එහෙම වැළුවාම ඔහු සෝවාන් මාර්ගයේ ඉපදිලා සෝවාන් ඵලයට පත් දැන් අර ධානය ආදක කරගෙන සෝවාන් මාර්ගයට පත් නිසා ඒ ධ්‍යානයට නම් කරනවා ප්‍රථම ධ්‍යාන සෝවාන් මග්ගසිත ප්‍රථම ධ්‍යාන සෝවාන් ඵලසිත ඊට පස්සේ ඔහු නැවතද සකදාගාමී වීම සඳහා විදර්ශනා කරන අර විදිහට ප්‍රථම ධ්‍යානයේ සමවැදිලා ඒ නැගිටලා නැවත අර තියපු ඒ එතන තියෙන ස්කන්ධයන් විදර්ශනා එතකොට ඔහු ඒ ප්‍රථම ධ්‍යානය වගේම තමයි සකදාගාමි මාර්ගඵල සිද්දක උපදිනවා. එතකොට අර ධ්‍යානයට අනුරූපව ඒ ධ්‍යානයේ අංග ටිකක් තිබුණා මොනවද? විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන මෙන්න මේ අංග වලින් යුක්ත මාර්ගඵලයක් තමයි ලැබෙන්නේ. දැන් ওই විදිහට එයා මාර්ග සිත් හතරම ඵල සිත් හතරම උපදවනවා. එතකොට එක ධ්‍යානී මාර්ග ඵල සිත් 8ක් එනවා. ප්‍රථම ධ්‍යාන මාර්ග සිත් ප්‍රථම ධ්‍යාන සෝවාන් මාර්ගසිත ඵලසිත ප්‍රථම ධ්‍යාන සකදාගාමි මාර්ගසිත ඵලසිත ဒုတိ ය ප්‍රථම ධ්‍යාන අනාගාමි මාර්ගසිත ඵලසිත ප්‍රථම ධ්‍යාන ආරියත් මාර්ගසිත ඵලසිත දැන් එතකොට අන්න එතන සිත් කීයක් තියෙනවද 8ක් තියෙනවා ඊට පස්සේ තව කෙනෙක් ဒုတိ ය ධ්‍යානය උපදවා ද්විතිය ධානයත් උපදවාගෙන ඒතනිනුත් ඔහු ද්විතිය ධානයට සමවැදිලා එයින් නැගිටලා ඒ ධානයේ තියෙන අංග ටික අර කියපෝ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාගත අංග ඒ අංග ඇසුරු කරගෙන පවතින රූපයක් මේ විදිහට නාම රූප දෙක සම්වර්ෂණය කරලා එහි ත්‍රිලක්ෂණය වඩලා අර කියන සෝවාන් මාර්ග සිට උපදවනවා එතකොට දැන් නම් කරන්න මොකක්ද ද්විතීය ධ්‍යාන සෝවාන් මාර්ග සිට ද්විතීය ධ්‍යාන සෝවාන් ඵල සිට ඔය විදිහට ဒုတိ ය ධ්‍යාන සකදාගාමි අනාගාමි අරිහත් මාර්ග ඵලසිත. එතන කීයක් තියෙනවද? 8ක් තියෙනවා. ဒုတိ ය ධ්‍යානයේ ලෝකෝත්තර සිත් 8යි. ඔය විදිහට තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන, පස්වෙනි ධ්‍යාන කියන මේ ධ්‍යාන පහටම එයාට ඔය විදිහට මාර්ගඵල ගුණ වෙනවා. දැන් එතකොට 8 වරක් පහ 40. එතකොට කියනවා කෙටි ක්‍රමයකින් කියනවා නම් රෝගෝත්තර සිත් 8යි කියනවා ධ්‍යාන වේදේ කියෝ 40ක් වෙන්නේ ඔන්න ඔය ක්‍රමය. පැහැදිලි වුණාද? පැහැදිලි නැති කෙනෙක් ඉන්නවා නම් අහන්න පුළුවන් ඒක කෙනෙකුට පැටලිලා තියෙන්නේ. ඒක අමතක වෙනවා වගේ නම් ලියාගන්න මේ ලෝකෝත්තර සිත් දීර්ඝග්‍රමයට කියලා ලියාගෙන දීර්ඝග්‍රමයට ලෝකෝත්තර සිත් 40ක් කියලා ලියාගෙන ලියාගෙන ප්‍රථම ධ්‍යාන සෝවාන් මාර්ග සිත ඵල සිත ප්‍රථම ධ්‍යාන අනාගාමී සකදාගාමී මාර්ග සිත ඵල සිත කියලා එක ධ්‍යානයක් යටතේ අර මාර්ග ඵල සිත් 8 ලියාගන්න එකක් ලියාගෙන ඊට පස්සේ කෙටි සටහනක් දාගන්න මේ ආකාරයෙන් ဒုတိ ය ධානයේද ဒုတိ ය ධානයේද චතුර්ථ ධානයේද පංචම ධානයේද යොදාගත යුතුයි කියලා. හරිද? ඔව් දැන් එහෙනම් මේ මේ විදිහට කෙටි සටහනක් ලෞකික ලෝකෝත්තර සියලු සිත් කෙටි ක්‍රමයෙන් 89ක් වේ. දීර්ඝ ක්‍රමයට 121ක් ලෙස දැක්වේ. 221 සිත් අතුරෙන් ධ්‍යාන සිත් 67කි. යටට තියාගන්න ලෝකෝත්තර ධ්‍යාන සිත් 40යි රූපාවචර ධ්‍යාන සිත් 15යි අරූපාවචර ධ්‍යාන සිත් 12 එකතුව 67 ලෝකෝත්තර ධ්‍යාන සිත් 40යි රූපාවචර ධානසිත 15යි අරූපාවචර ධානසිත 12යි එකතු කරලා ගන්න 67යි. එතකොට එහි ප්‍රථම ධානසිත 11යි ဒုတိယ ධානසිත 11යි ද්විතිය ධ්‍යාන සිත් 11යි චතුර්ථ ධ්‍යාන සිත් 11යි පංචම ධ්‍යාන සිත් 23 එතන පංචම ධ්‍යාන කියලා කියනකොට අර අරෝපාවචර සිත් ටිකක් සලකාගෙන තමයි එතන 23ක් හැටියට සලකාගෙන රූපාවචර අරූපාවචර දෙක. මොකද මේ මේ පංචක ණය ක්‍රමයේ යටතේ පංචම ධ්‍යානයේ තියෙන්නේ උපේක්ඛා ඒකාග්‍රතාව කියන අංග දෙක තමයි රූපාවචර ධ්‍යාන සිතේ තියෙනවා. එතකොට අරූපාවචර සිත්වල තියෙන්නේ ඒ හැම සිතකම උපේක්ඛා ඒකග්ගතා කියන අංග දෙක පමණයි. ඒ නිසා ඒ ඔක්කොම සලකලා පංචම ධ්‍යාන සිත් 23ක් කියලා ධර්මයේ එකතු කරලා තියෙනවා. මොකද අරූපාවචර සිත් ඔක්කොම තියෙනවා 12. කුසල් සිත් 4යි විපාක සිත් 4යි ක්‍රියා සිත් 4යි නේද? ආකාසඤ්ඤායතන, ආකින්චඤ්ඤායතන ආදී අපි කතා කරේ ඒක නේ. ඊට පස්සේ ලියාගන්න යන්නේ ඉන්ද්‍රිය වේගයෙන් ඉන්ද්‍රිය ඉන්ද්‍රිය වේදයෙන් ඉන්ද්‍රිය වේදයෙන් සිත් 23 උපේක්ෂා සහගත වේ. ඉන්ද්‍රිය ભેදේ කියලා කිව්වේ අර අපි මේ සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා කියලා ඉන්ද්‍රිය කියලා අපි හඳුන්වන වේදනා වේදනාව ඉන්ද්‍රිය ભેදේ හඳුන්වනවා. සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සෝමනස්සේන්ද්‍රිය, දෝමනස්සේන්ද්‍රිය, උපේක්ඛාේන්ද්‍රිය කියලා. අන්න ඒ ભેදයෙන් තමයි ඉන්ද්‍රිය ભેදය කියලා කියනකොට කියන්නේ. ඉන්ද්‍රිය ભેදේ පංච මධ්‍යාන සිත් 23ක් උපේක්ෂා සාගතයි. ඉතිරි සිත් 44 සෝමනස්ස සාගතයි. ඔය ඔක්කොම සිත් 64 පිටවන සෝමනස්ස සිත් 44 එතකොට අර සිත් 67ක් කියවනේ 67න් පේක්ෂා සිත් 23ක් තියෙනවා සෝමනස්ස සිත් 44ක් තියෙනවා එතකොට මේ ප්‍රථම ධ්‍යාන සිත් 11 හැදුනේ කොහොමද? ප්‍රථම ධ්‍යානය තියෙනවා කියවනේ ලෝකෝත්තර සිත් මට මේ ප්‍රථම ධ්‍යාන සෝවාන් මාර්ග සිත ඵල සිත ආදී වශයෙන් මෙතන අටක් ඊට පස්සේ ප්‍රථම ධ්‍යාන තියෙනවා ලෞකිකව ප්‍රථම ධ්‍යාන කුසල් සිත විපාක සිත ක්‍රියා සිත ඒ තුනක් තියෙනවා එතකොට අතන 8යි 3යි 11යි හරි නේද ඒ විදිහට තමයි මේ ඔය 11 හැදුවේ ද්විතිය ධානයෙත් ඒ වගේ චතුර්ථ තතිය ධානයෙත් ඒ වගේ චතුර්ථ ධානයෙත් ඒ වගේ පංචම ධානයෙත් ලෝකෝත්තර සිත් අටක් ලැබෙනවා රූපාවචර ලෞකික සිත් ටිකයි ඊට පස්සේ එතන තියෙනවනේ කුසල් විපාක ක්‍රියා පංචම ධාන ඊට පස්සේ අරූපාවචර සිත් එතන තියෙනවා 12 එතකොට ලෝකෝත්තර සිත් පිළිබඳව ඔයිට වැඩිය විස්තර කරන්නේ නැහැ මේ චිත්ත කාණ්ඩයේදී මේ මේ පන්තියේ මේ ගොඩක් පොත්වල ගොඩාක් මේ මෙච්චර විස්තර නැහැ මේවා දෙතුන් පාර කරන්න නෙවෙයි අපි ඉගෙන ගන්නකොට මේක අත්‍යවශ්‍ය දේවල් සියලු ආකාරයෙන් ඉගෙන ගන්න අපිට අනාගතයේ හෝ මේ දේශනා හේතුව හෝ තමන්ට හැකියාව ලැබෙන නිසා ඒ අව අදාළ පිළිගත්ොත් කීපයක් බලලා අවශ්‍ය විශේෂ තොරතුරු සියල්ල එකරවස් කරලා තමයි මේ දේශනාව කරන්නේ. ඉතින් ඒ නිසා මේකෙද ටිකක් කාලය යනවා ඒ නිසා අවශ්‍ය නම් මේට වඩා ඉක්මනට කරලා ඉවර කරන්න පුළුවන්. ඒකත් මම මේ අහනවා මේ අයගෙන් දැන් මේක මේ හැදෙනවා වගේද බරක්කුද තව ටිකක් ඉක්මන් කරන්න ඕන. හොඳයි එහෙමනම් අපිට මේ මේකේ මොනවාරි තේරෙන දෙයක් තේරෙනවා නම් කාට හරි මන්ද පුළුවන්කම තියෙනවා මේ මොනවාරි පැහැදිලි කරගන්න තව විනාඩි 10ක් වගේ කාලයක් තියෙනවා ඒ අතර ඊළඟට අපිට ඊළඟ මාසේ අපි දෙවනි සතියේදී අපි සුපුරුදු පරිදි පන්තිය පටන් ගන්නවා අලුත් පන්තියක් පටන් ගන්නවා චෛතසික කාණ්ඩය ඔබට දීලා තියෙනවා පත්‍රිකාව. වගුවක් සහිත. අන්න ඒක ගෙදරදී පුරවාගෙන යන්න ඒක පුළුවන් තරම් පොත ඉස්සරලා බලලා හරි කමන්නේ මේ වගුව පුරවනකොට මතකෙ පුරවන්න තමන් අවංක වෙන්න ඕනේ. එතකොට තමයි Tamante ඒකේ ප්‍රයෝජනෙ එන්නේ. එතකොට මේ මුලින් තියෙන සෝබන සිත් 59ක් කියලා ඒ අර ධ්‍යාන ભેදෙන් නෙවෙයි කෙටි ක්‍රමයක තියෙනවා. එතකොට යට තියෙනවා වකු ඇතුලේ සෝබන සිත් 91ක් කියලා ඒ දීර්ඝකමිතර ධ්‍යාන ප්‍රවේශය. එතකොට ඔබ ඉදිරියේ මේ ලෞකික සිත් කීයද ලෝකෝත්තර සිත් කීයද කියලා මුලින් මේ කෙටි ක්‍රමයටයි දාන්නේ. මොකද මේ 59 කියලා තියෙනවනේ. ඒ නිසා ඒක තේරුම් ගන්න. ඊට පස්සේ කාම සෝබන සිත් කීයද ඊට පස්සේ ඒක යටතේ තියෙනවා කුසල් සිත් විපාක සිත් ක්‍රියා සිත් ඊට පස්සේ මහාගත සිත් කීයද? ඒක ඉදිරියෙන් දාන්න. ඊට පස්සේ ඒක යටතේ තියෙනවා රූපාවචර සිත් කොච්චරද අරූපාවචර සිත් කොච්චරද? ලෝකෝත්තර සිත් කීයද? යට දාන්න ඕනේ මාර්ග සිත් මෙච්චරයි, ඵල සිත් මෙච්චරයි. ඊට පස්සේ රූපාවචර කුසල් සිත් මෙච්චරයි, විපාක සිත් මෙච්චරයි, ක්‍රියා සිත් මෙච්චරයි. අරූපාවචර කුසල් සිත්, විපාක සිත්, ක්‍රියා සිත් ඒ ටික බොහොම ලේසි. චුට්ටක් අමාරු වෙනවා නම් අමාරු වෙන්නේ යට තියෙන වගුව. ඉතින් ඒකේ හඳුන්වලා තියෙන මහා කුසල් සිත් 8. ඒ කුසල් සිත් 8 සෝමනස්ස සිත් කීයක් තියෙනවා? උපේක්ෂා සිත් කීයද? සම්පයුක්ත සිත් කීයද? විප්පයුක්ත සිත් කීයද? අසංකාරික කීයද? සසංකාරික සිත්ද? ඔබ හරියට උත්තරේ දැම්මනම් යට තියෙනවා සංඛ්‍යාව. මේ ටික හරියන්නේ නිසා ඒ විදිහට මේ ලේසි කරලා මේක තියෙන්නේ මේක මේ මාරුම් මෙවෙන්න පුළුවන් නම් මේ රූලක් අරගෙන අර මේ අනිත් අතට ඉරි ටිකක් ගහගන්න එතකොට සංඛ්‍යා දාන්න ලේසි ඉස්සරලා වගුවක් දුන්නා මම පුරවලට කියලා ඒ වගුව කීප දෙනෙක් දීලා තිබුණා කොටසක් දීලා තිබුණේ නැහැ ඉතින් අන්නේ පොරොත්තු මොකක්ද මේ කාමාවච සිත් සූපනස කිය. ඒකේ දීලා තිබුණේ නම දෙනෙක් හරි 10 දෙනෙක් හරි තමයි දීලා තියෙන්නේ. ඊටු ටික එකතු කරලා දෙන්න මේ ටික බෙදලා දෙන්න. මේ ටික අදාළ අයට දාන්න ඊටු ටික දෙන්න. ඊළඟ මාසේ එනකොට ඔය දැන් අද දීපු වගුව සම්පූර්ණ කරගෙන ඉන්න හැමදේම ලයිමලේකලාවේ සුසාන සාධන දේශනා කිරීමෙන් අසීලක පිටලා සිත පිරිසිදු කරගෙන ඒ ධර්ම දානමය කුසලයේ කුරි ඒ වගේම අමතරව අපි තාම විශේෂ කුසලයක් සාකච්ඡා කරගත්තා. ඉතින් ඒ හැම කුසලයක්ම සහ සම්බන්ධ වෙලා ඒ සියලු කුසල වලින් දෙවියන් ඥාති ඇතුළු සහ සම්බන්ධ වෙමින් හැම දිනකටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය නිරෝග නිරෝගී භාවයේ කායික මානසික සංසිද්ධිකා වේවා දෙවියන්ගේ ආරක්ෂාව තුමාගේ ආශිර්වාදයේ සැලසෙනා හැම දිනාටම හැකියකමින් සුවසේම මේ සංසාර දුකින් නිදහස් වීමට මේ සියලු කුසල් දෙවියන් ඥාතින් ඇතුළු අප හැම දිනාටම උතුම් කාර්මිකා වේවා සාරා සුවපත් to